මේ වස්තුකේ සංග්‍රහයෙන් අවශ්‍යයි. මේ වාසේ පාස් කරන කීප අපි සම්බන්ධ කරගෙන විසම්මනී රාජපතිලා සාදලා විදාන චාරිත්‍රාන් කුලේ පාත්තු ධර්ම දේශනාවට අවස්ථාව ලබාගන්න වෙන්නේ. සීල දෙනා ධර්ම දේශනාවට දෙවියන් වෙනවා. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්දාල ඉක්වා සංයෝජනානි යාලම් භිත්වා සරිලම්බු චාරී අජීව දණ්ඩං අනිවත්තමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති කෞත්කම් කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි උපස්මී වාර පැතිච්ච ධර්ම විචාරකාවට කලින් මේ වාගේ දිගට පවත්වාගෙන ආපු බ්‍රහස්පතින්දා ධර්මදේශනා මාලාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේගේ දේශිත සූත්‍ර පිටකයේ එක වටිනා සූත්‍රය. ඒක මූල මාතෘකාව වශයෙන් තියාගෙන ඒක එක එක කොටසක් නැත්නම් කියනවා ඒ දාතාවක් එක එක සතියට මාතෘකා කරමින් අපි දිගට මේ භග්ග විසාන සූත්‍රය දිගේ ඇවිල්ලා තියෙනවා. මේ මුළු සූත්‍රය භග්ග විසාන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒක සූත්‍ර පිටකයේ සුද්ධකනිකාය පොතේ සුත්ත නිපාත කියන පොතේ සංගාය. ඒ සුත්ත නිපාත පොත ප්‍රධාන වශයෙන්ම ගාථාවලින් පිළිච්ච පොතක්. ඒක දැන් කාලේ ඉන්න බටහිර සහ ආසියාකරයේ උගතුන් අතර සර්වත්‍ය දේශිත ධර්ම දේශනාවල ගැඹුරුම කොටස් නැත්නම් දාර්ශනිකම කොටස් ඒකත්වම ආවේනික පුරාණ භාෂාවකින් දේශනා වෙච්ච නිසා සුවිශේෂ ප්‍රසාරක. මේ ලේසි නෑ අනික සූත්‍ර තේරුම් ගන්න කෙනෙකුට ඒක තේරුම් ගන්න අනික සූත්‍ර වල ලක්ෂකම හරහා තමයි විශේෂම කියනවා නම් මේ භාවනා මේ වශයෙන් පැවිදි වාසයේ ජීවිත ගත කරන කට්ටියගේ පළපුරුත්වෙම තමයි හරියට තේරුම් ගන්න පුළුවන් ඒ නිසා බටේ ලෝකයේ වැඩිම පරිවර්තන ගාණක් දකින්න පුළුවන් වෙන්නේ මේ මොහොතට. මොකද එක්කෙනෙක් කරන පරිවර්තනය අනිත් කෙනා පිළිගන්න කැමති නෑ. එයා තමන්ගේ පරිවර්තනය ඉදිරිපත් කරනවා. ජීව සමාහලවද සිංහලටත් ඒ වගේ මත ඇවිල්ලා තියෙනවා. කෙසේ නමුත් මේ පොත සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 50යි දැහැෙන අර්ථකථන රාශියක් එන්න පටන් ගත්තා. මොකද වචනින් වචනට සාර ගැඹුරු තියෙනවා. ඉතින් සූත්‍රයේ නම තියෙන්නේ භගවිසාන සූත්‍රය කියලා කග්ග විසාන කියන එකෙන් අදහස් කරන්නේ කග්ග කියන නම පාලි යොදවන්නේ කඟ වේනට එහෙම නැත්නම් කඟ වේන කියන නම අපි අරගෙන තියෙන්නේ පාලි කග්ග කියන වචන. විසාන කියලා කියන්නේ අංග කියන අදහසෙන් අමාවක ජීවක තියවක ජලවක විශේෂීය කියලා විශේෂීය කියලා කියන්නේ හරකගේ අම් දෙක වගේ නියපොතු හඳ තියෙන දවසට. දැන් කඟ වේනගේ විශාන කියලා කියන දාස්ථානේ අඟ කියනවාස. ඉතින් සර්වචනාංශ මේ සුවිශේෂ උදාසනේ ගෙනාර පාන්නේ ලෝකේ ඉන්න සත්තුන්ගෙන් තනි අඟ තියෙන කඟ වේන විපාක. අනිකොත් හැම සතාටම අංග දෙකක් තියෙනවා. මෙතන සර්වචනාංශේ කඟ වේනගේ තනි අඟ පෙන්නලා ඒක මෙතන බලවත් අඟක් මොන සතෙකුටවත් නැහැ කඟ වේනට ඉස්සරහම කරේ අන්න පලාගෙන යන තරමට මේ කඟ වේනගේ අංග හත්ක් තියෙනවා. ඒක තමයි සර්වචනාංශේ මේ භ්‍රමචාරීට සම කරලා තියෙනවා. ප්‍රඥයයි කියලා කියන්නේ තනියම දෙයියෝ කියන්නේ දෙන්න තුන් දෙනා කියන්නේ ගම හතර දෙනා කියන්නේ කොලාහල. විදේශයන් කිසි කෙනෙකුට ජීවිතය ගත කරන්න ඕනේ නම් ශක්තිමත් පිරිසිදුව කලවන්තරව අනාගන්න නැතුව තනියම ගත කරන්න. බක්කේ කොයි ගත කරන්න වෙලා නැත්තම් දෙන්න වුණ දෙය වෙනවා තුන්දෙනාම ගම වෙනවා හතරවෙනාම පොරනවා. ඒ නිසා මෙතන මේ දර්ශනය තමයි පෙන්වන්නේ. ඒ නිසා මේක ඒකචාර ජීවිතය කාග්ග විසාන කප්පෝ ඒකෝ චරේ කාග්ග විසාන කප්පෝ කියලා තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. තනිව හැසිරෙන්නේය කඟ වේන හඟක් බඳුව තනිව හැසිරෙන්නේ කියලා තමයි මේ සූත්‍රයේ හැම ගාතාවක්ම නිමාවටපත් වෙන්නේ එක ගාතාවක් කරලා. මේ සූත්‍රයේ සඳහන් වෙන අවසානයේ මන්දාල යුක්තානි සංයෝජනානි ගාලම්බෙත්තා සරිලම්බු චාරී අජීව දඩෝ අනිවත්තමානෝ ඒකෝ චරේ කග්ග විසාර අපෝ ඇත්තට මේ ඉස්සල්ලා පින්නන්නේ කාරණාව ඊට පස්සේ ඒක නිදර්ශනය තමයි කඟ වේන එකක් වඳුව එකලාව හැසිරෙන්නේ කියන දේ තමයි උරුපෝලු කපේ. ඉතින් අපි පසුගිය දවස් වෙනකොට යෝගී කාත 29 සාකච්ඡා කළා හැම එකෙම ඔය ටික තමයි අවසාන පදේ සඳහන් වෙන්නේ. ඉතින් අද ඉදිරිපත් කරලා තියෙන ගාතාවට අටුවාවක් එහෙම නැත්නම් ඒක පිළිබඳව අර්ථකථනයක් දෙන අටුවාචාරික වහන්සේලා මේකට අසුබුම් වෙච්ච නිදාන වෙච්ච ආසන්න කාරණාවක් පෙන්නනවා. පින්සාමාන්‍යයෙන් ජාතක කතාවල තියෙන විදිහට පෙර වර්ණස බ්‍රහ්ම දත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි කියන කාලේ මේක මේකටත් අදාළයි. උත්තර බ්‍රහ්ම කාලේ ඉන්දියාවේ බරණස් නුවර ඉසුපතනේ බ්‍රහ්ම දත්තනම් රජ කෙනෙක් රජ කරන කාලයක් පිළිගන්නවා. ඒ රජුණන්ට මේ අදාළ භාවයේ වෙනඳ අනිවර්ත බ්‍රහ්ම දත්ත කියලා නම් කරලා තියෙනවා. ඉතින් ඒ රජුගේ යම් සිලියට යනකොට දැකපු දර්ශනම ගැත්තු කියලා කියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ රාජ්‍යරෝ ප්‍රාදේශීය රජයක් යටපත් කරන යුද්ධ කරලා ඒකෙන් ඇතිවෙච්ච චිත්ත පීඩාවක ඉඳලා තියෙනවා. දැන් රජ කෙනෙක්ට චා යුද්ධ නොකර ඉන්න බෑ. යාගේ රජකම් නවත්තු කරන්න ඕන නම් එක්ක ඇතුළේ ඉන්න ජනතාවට වද දෙන්න ඕන නැත්නම් පිටින් ඉන්න ජනතාවට වද දෙන්න ඕන තමයි රජකම් කරන්නේ. මිනිස්සු කරබනේ හිටියොත් රජුට හරිම කරදරයි. ඒ නිසා කොහොම හරි තමන්ගේ ජනතාව පෙළන. එහෙම නැත්නම් ජනතාවට කියනවා මම අනිත් රජේ අල්ලන්න යනවා මට බදු දෙන්න. ඒක තමයි රජු කරන්නේ. ඉතින් මේ රජුර එහෙම ගිහිල්ලා ඒ කටයුත්තේදී බොහොම චිත්ත පීඩාව ඉන්න වෙලාවක දැකලා තියෙන ඔයගෙනට යන වෙලාවේදී ගින්නක් හටගෙන වැව්ගින්නක් හටගෙන ඒ ගින්න යම් තැනක දවාගෙන ගියොත් ආයේ එන්නේ නැහැ කියනවා. ගින්නක් දැවිලා ගියොත් සම්පූර්ණ දැවුනොත් ආපහු එන්නේ. නැවත නොයනා විමාවක් ඇති කරනවා. ඉතින් ඒක නිසා අකීව දඬෝ අනිවත්තමානයි. කින්නේ පිච්චිලා ඉතුරු වෙච්ච ගිනිය දඬු අඟුරු කදාවත් ආයෙ ගින්න කන්නේ. මෙන්න මේ ගමන එක පැත්තට යන ගමන කායික වෙන්නේ. සංසාරේ කියන්නේ එකතන කටනවා. සංසාරයෙන් කරපු මාරිකම සිවු බෝඩකම සිවු කෙලෙහි කරපු නාරික මේ මෝඩ වැඩි ලක්ෂ කිල කෝටි වාරයක් කරලා කරගෙන යනවා සංසාරේ. පුතක් වෙන කම කියන්නේ. පු탁ජනේ නැති නැතත් ඒ කරපු වැඩේම ආය කරනවා. ඒක ලැජ්ජාවක් බයක් ඇත්තේ නැති කරනවා. දැන් මෙතන පෙන්නනවා ඒ ගින්න හටගත්ත ගියාට පස්සේ ආය ගින්න හටගන්න දෙවි මේ ඉන්ධන මොකුත් නැහැ. ඒසයක දිගටම පුච්චගෙන ගියා ආයෙත්. ඒ නිසා සාමාන්‍ය අපේ පරණ සම්ප්‍රදායික පිටුවේ හේන් කොටන් වලදී ඒ හේනක් වවලා ඉන්නේ නැවත ආයෙ ගින්නක් හට ගන්න තරම් කැලයක් එන්න අවුරුදු කොච්චර දුරකට වෙන පිට්ටුවට පස්සේ ඒ ලපේ මැකෙන්නේ ස්වභාවයට අපහැරිය හැටි අතාරින්න නැහැ ගොවිය ඇති නවතරකට ඒකේ හේඟුලි දැන් කරනවා අතහැරියොත් අවුරුදු 120කටත් වැඩි කාලයක් යනවා කියලා කියනවා නැවත ඒ කැලේ හැදෙන්න ඉපස්සේ ආයෙ ගින්නක් එන්න අර පළවෙනි ගින්න ඒ තරම්ම කාලයක් ආයෙ නැති නොවිනා තාට ඇති කරනවා මෙන්න මේක භාවනා කරන කෙනෙක් දත යුතු කාරණාවක්. ඒ වගේම උයනේ අජෝ ඉන්න වෙලාවේ එතන තියෙන ගඟක මිනිස්සු වර්ගයක් මාළු ගන්න. මේ කැලබිල්ලේ මාළු ශ්‍රීලංක කර කර කකා බිබි ගත කරනවා මාළු කර කරන්නේ ගොඩක් ඔය බොරදී තමයි මාළු ගොඩක් ඉන්නේ. ඒකට දලක් විශ් කරපුවාම විශාල මාළු ගානක් අහු වෙනවා. අහුණාට මොකද එතන හිටපු විශාල මච්චියේ අයිය කියන මාළුවේ අර දැල කඩාගෙන යනවා. දැනින් නිදිලා. ඒකත් රජු දැකපුවාට පස්සේ දකින්නකොට දකින්න වෙලාවට හේතු මේ මාළු කාර්යෝ කිව්ලෝ මච්චෝ ජාලම් බෙත්තෝ ගච්ඡ ගතෝ කියලා කෑ ගහනවා. මාළුවා තල කඩාගෙන ගියෝ කියලා කෑ ගහනවා තමයි රජු ලෝකෙට බලන්නේ. මොකද දල දාන්නේ සාමාන්‍යයෙන් දලක් කඩාගෙන යන්න පුළුවන් එකක්. මොකද ඒක දාන්න තු පුංචි මාළුවට අහු වෙන්නේ. ලොකු මාළුවෙක් අහුණා. ඒ මාළුවා මේ කඩාගෙන ගියා. ඒක රජු ලෝකෙට මොකද වෙන්නේ කියලා අහුවාම දල පිටගෙන මාළුවෙක් ගියා. ඉතින් මේ කාරණා දෙක රජුරාව නැවත නැවත කල්පනා කරනවා නැත්නම් ඉතින් කල්පනා කරනවා කල්පනා කරනකොට ඇතිවෙච්ච ණය විපස්සනා ක්‍රමයට මේ රාජ්‍යෝ පශීබුත්ත්‍ය දක්වාම මේ දෙක නිසා සුතක්තර භූමිය ඉතෝලා කෙනෙක්ගේ ආධාර උපකාරයෙන් තොරව පශීබුත්ත්‍යටපත් උනා කියනවා අතුව කතාවේ සඳහන්. ඒ නිසා අතුව හැම වෙලාවෙම මෙවැනි ගාතාවල් පසුබිම් වෙන්නේ ශ්‍රාවක බෝධියේ පතන පුරුෂයන් වහන්සේලාට හෝ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාට නෙවෙයි සම්මා සම්බෝධියේ පතන පුරුෂයන් වහන්සේලාට හෝ සම්මා සම්බුදුජාන වහන්සේලාට නෙවෙයි අසී බුද්ධය බුද්ධත්වයේ පතන පුරුෂයන් වහන්සේලාට හෝ අසී බුදුජාන වහන්සේලාට විතරයි කියලා වගේ පොඩි ගියක් තියෙනවා. මොකද අසී බුදුජාන වහන්සේලා ඉතාමත්ම කැමති සුදුකලා. ඒගොල්ලෝ සිතක් කැන්සල් වෙන්නේ. ඉන්න පාත්තේ සඳහන් කරා ගමට බඩින්නේ. සම්මත බහැලා පිළිපාත කරන ආයිජාර වස්තුවේ මොනම ගණිතනක්වත් කරන්නේ. කටින පිටකම් කරන්නේ නැහැ, වාංශ කුලට යන්නේ නැහැ, තුම්වරු පියච්චියක් එන්නේ නැහැ, වරු පියච්චියන්ට එන්නේ දෙන්නේ නැහැ, පාංශ කුලට එන්නේ නැහැ. මේ තමයි මේ එදා තිබිලා තියෙන අසීමිතයන් වලට කාල. අපි අටුවායුගයට එනකොට ස්වාමීන් වහන්සේලා පාංශ කුලට යනවා, වරු පියච්චියට යනවා, ආත්‍ත්‍රි පියච්චියට යනවා, හැබැයි වෙත් යනවා. ඉතින් ඒක නිසා මේ කතාව ඒ කාලේ පැවතිච්ච තපස් සකිගෝ වනවාසීෝ ග්‍රාමවාසී සංඝයාට ගලපෙන්නේ නැති නිසා ඒගොල්ලෝ අරසා කරන්න කියපු කතාවක් දන්නේ නැහැ මේ පසේ මුතු ජාමන්තට හේතු සංඝයා බලනාට පස්සේ සංඝයාට තියෙනවා තමන්ගේ භාවනා කරගෙන ඉන්නවා මිස මේ වැඩවලට අනේක නෙවෙයි කියන එකයි දැන් නිස්සකරණයට වගේ දෙයක් ඇති කරනකොට ගත්ත ප්‍රතිපත්තිය. මේකෙන් අරගන්නේ මේ රටේ බුදු දානවා ගන්නේ කොයි සංඝයා වුණත් Tamange විවේකී හදාගන්න නැත්ත. කියන්නේ වැඩවලට සජී පැහැදී යන්නේ ගියොත් ඒ සංඝයාට දාපත් ඒ මහානකම කරන්න හම්බෙන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ. බුදුහාමකින් කියන බණ තේරෙන්නේ නැහැ. ඇඟෙන් දෙන්නේ. ඒක නිසා සාමාන්‍ය සංඝයා නෙවෙයි මේ කියන්නේ පදේ බුදුරජාණන් වහන්සේලා වෙන් ගන්න ගෝස්ථාන් වහන්සේලාට කියලා කතා කරාට සුත්‍රයේ දුරට විවරණය කළ බණකට පේනවා මේ එකාකාරී විකලා ජීවිතයේට සුදිකලා කියන බය නිසා කියව කතාවක් දන්නේ නැහැ මේ අර්ථ කතාව නෝ සර්වචනාසේ දේශනා කරලා තියෙන්නේ කාට නමුත් සන්දාලීත්ව සංයෝජනානි දස සංයෝජන ධර්ම පලාහරින්න ඕනේ නම් පලවාහරින්න ඕනේ නම් ඒ වගේ යහුද කලාව හොයන්නේ. ඒ හුද කලාව හොයන්නේ නැතුව නිවනක් හොයනවා කියලා කියන එක ඉතින් ඒක නිකන් මේ හරි මේව සල්්‍යාකාරයක් වෙලා සල්්‍ය කර්මයක් කරනවා වෙනුවට කුස්සියක හරි කක්කුස්සියක හරි සල්්‍ය කර්මයක් කරන්න හදනවා. ඒ නිසා ඒ සල්්‍ය කර්මයට අදාළ පිරිසිදු ක්‍රම විසබීජ නාශනය විවේකේ සල්ලි කරන්නට අවශ්‍යයි. ඉතින් ඒක හදා ගන්න ගන්න නැතුව අපි දක්ෂ මල්ලි වෛද්‍යරයෙක් ඉන්න කතා කරනවා. මොකක්ම තිබුණාද? ඒකට හදිස්සිය තිබුණාද? ප්‍රස්තායක හිටියට සල්ලි ගන්න හරියන්නේ. පසුබිම සකස් කරන්න දන්නේ නැති නිසා අද භවනා කරන බොහෝ දෙනෙක් රෝදෝදම දිනවා. Taman කිසිසේත් ජීවකට වෙනස් කරන්න කැමති නැහැ. සුද්ධ කලාවට කැමති නැහැ. විවේකයට කැමති නැහැ. පිළිච්චකට කැමති නැහැ. නමුත් මේ ගත කරන තමයි ජීවිතේ දියුණු පවුණු කරගන්න භාවනා පිටු කරගන්න හදනවා ඒක නම් හරියන්නේ ගොයියෝ මේ භාවනාව තියෙන්නේ මේ තමන්ගේ කාම භෝගී ජීවිතය තව තව ලස්සන කරගන්නවක් ආඩම්බර කරගන්නවක් අනුන්ට කියා පාන්නවක් නෙවෙයි කල භාවනා කරනවා නම් කැපකරනද ඒ තමන්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විදිහට කර්මාන්ත කරන්ඩ ප්‍රෝධිනේ විතරක් සලකනවා කතා කරන්න පොරොදින කතියක් විතරයි. ආජීවයක් ජීවන රටාවක් බඩ රසාවක් කරන්න කාගව සූරකන්නේ නැති. අහිංසක බඩ රසාවක්. එහෙම නැත්නම් මේ පැත්තෙන් ගොඩක් කුණු කර එකතු කරද්දී මේ බණ භාවනා කරලා කරන සියුම් කර්මයෙන් ප්‍රතිස් වෙනවා. ඒ කියන්නේ ඒනනේ පයිගෙනක නෙමෙයි. කොහොමද ඇත්තටම කරලා ඇත්තටම බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙනවා නම් කැප කරනවා. තමයි කියන්නේ කායික වාචික මානසික ක්‍රියා අපි කියන ශික්ෂාව කියලා. ඒ ශික්ෂාව අපි කැප කරන්නේ නැතුව කරන්නේ ගිහිල්ලා ප්‍රතිඵලයට වැඩිය අවුල් භාගයක් දෙන්නේ. අද භවනා ලෝකේදී බලනකොට පුදුමාකාර විදිහකට තියෙනවා. භවනා කරන්න ගිහලා අන්නාසි ප්‍රශ්න රාශියක් හදාගන්නවා. ඉතින් ඒක නිසා මේ කාලේ භවනා කරන්න බෑ. අපිට මේව දැන් ලැබිලා නෑ. උදේන ආයෙත් ඉන්න ඕනේ ආයෙසරක් කියලා කාරණා කාරණාවලින් මේක වහන්න හැදුවට කාරණා දැන් හවුස් විවේකයේ සලකගෙන විවේකයට ඉඳ කියලා ප්‍රතිපලාව දැනගෙන භාවනා කරනවා නම් භාවනා කළ ප්‍රතිපලාව නැතත් මේ හුදේකලාවම ඇති මේ ජීවිතේ රසව. ඒක ඕනේ කරන්නේ. අපි මේ බොහෝම සමාජශීලීව ඇලීගලී වාසය කරන ගමන් සමාජීය ලාභ සත්කාර සම්මාන සිලෝක බලාපොරොත්තු කරන වගේ භාවනාවක් කරගෙන යනකොට ඒ කෙනා මේ වටිනා ශාසනය වමකින් අල්ලන්නේ කියා වාගේ කරන අවුල නිසා යත භාවනා ලෝකේ දක්වන්න පුළුවන් වෙන්නේ දවසින් දවස අවුලටපත්. ඒක මේ භාවනා කරන අයගේ දුවසකුත් නෙවෙයි. මොන්තියත්තන කාරණා කරන කියලා දෙනකොට පස්සේ තේරුම් ගත්තොත් යතර තේනවා මේ සතිය පැදී භාවනා කරන වගේ විශේෂයෙන්ම මතක් කරන්නේ පරියන්කේ ඉඳගෙන සක්මණේ ඉඳගෙන බණ භාවනා කරනවා වගේම සුදුන්දා ජීවිතේ සතියින් ඉන්නවා වගේම ජීවිත රටාව වෙනස් කරගත්තේ නැත්නම් භාවනාවට ගැළපෙන තාලෙට අර ප්‍රතිඵල ලාභුන්නේ අනිවත්ත කියලා කියන්නේ දවාගෙන යනවා විතරක් වෙනෙවි වෙන්නේ ඊයේ පාරේ ආපහු එන. අපි ඒක තෝරන කරන හොදකට මඩිලා. හොදනවා ආයෙ මඩිලා. ඉතින් ඒකත් තමන්ම තමන් විසින් කරගන්න ජීව ගමනට නිඳා කරගන්න. ඉතින් සමේ අනිවත්ත බ්‍රහ්මදත්ත කියන මේ රජුණා මොකද කියලා කියන්නේ. අනිවත්ත අජීව දඩෝ අනිවත්තමානෝ ඉන්නක් ඉන්නපු විතරක් ඉතුරුලා පිච්චිගෙන ගිය පාරේ අපහු නොවන ගමනක් කියනවා වගේ මේ භාවනාවේ තියෙනවා නිත්‍යදී ඉඳලා නිත්‍ය තැනකට යන ගතිය. ආනේ දේ වටහාගත්තේ නැති වුණොත් පටන් ගන්නකොටම අනිත්‍යත්වය දක්වන්නේ නැතුව නිත්‍යත්වය හිතලා පටන් අරගත්තොත් විදර්ශන භාවනාවට බහැරංගක් තමයි. විශේෂයෙන්ම භාවනා කරගෙන යනකොට මගේ මේ ප්‍රයත්නය නිසා මේ මේ විදිහට කෙලස් කැපෙනවා කියන එක සිද්ධ වුණත් විදර්ශන තේරෙන්නේ නැහැ. මේ දෙහිත උනේ ප්‍රතිපත්තිය නිසා නැත්තම් අහම්බෙද්ද මේ මේ දේවල් වෙලා තියෙන කෙලස් කැපෙන නිසාද වැඩෙන නිසාද මේ දෙකටම හේතුව සැක. සිලෝරක් මෙතු සැකයක්. ඒ නිසා අසලම ආධුනික නවක යෝගාචර විශාල පිළිලකට ලක් වෙනවා. භාවනා යම් ප්‍රමාණයකට ගිහිලා අතල වෙනවා. හරියට කරත් කොටයක් බලන්න කුණ්‍යක් තියෙන කෙනෙකුට ඒ කුණ්‍ය දර කොටේ අවුලව ගන්නකම් මේ හිමීට ක්‍රියා කරනවා. එහෙම නැත්නම් කුණ්‍ය පොළවයි. නිසා කුණ්‍ය අවුල ගන්නකම් හිමිට තට්ටු කරලා තට්ටු කරලා තට්ටු කරලා දරකොට එක්කනට පටල කරගෙන මරේ බතියෙන් යන බලලා කුණ්‍ය බස්සගෙන ඊට පස්සේ තමයි ධර්ම කැසමට ගන්න කකුල් දෙක දෙපැත්තට ඇදලා කුළුගිඩ පාර දෙක දෙනකොට කුණ්‍ය බහයි. බහින් ඉස්සලා කුණ්‍ය හිරෙලා. ඒ අවුල ගන්න නැතුව ගැහුවොත් එහෙම කුණ්‍ය විශ්වලා ගිහලා වැදුනොත් කොහේ ඇයිද කියලා ඉස්සල් කරනවා. ඒ නිසා මේ පළවෙනි අවුලවා ගැනීමේ වැඩපිළිවෙලේදී සැකය ඒකම අනිශ්චිත භාවය ප්‍රතිවිද බර දාන්න ඕනේ ප්‍රතිවිද තට්ටු කරලා තට්ටු කරලා පුදුම ඉල කරගන්න ඕනේ කියන එක ඒක ස්වභාවයෙන්ම දැකගත්ත කිසිම කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා සාපකත් එක්ක ඒකකින් බන අහලා තමයි කඩාගෙන වැඩි කරගෙන කරන්නේ අවසාන භාවයේ සහය අවුරුද්දක් කරක් ක්‍රියා කරනකොට ඒ අතපත මොකක්වත් දැනගන්නේ නැහැ නැත්නම් හය අවුරුද්දක් ආවර වෙන්න ඕනේ නැහැ. කෙලින්ම දීගම කරන්න පුළුවන් කම ඉතින් ඒ වගේ කරන වෙලාවේදී යෝගාවචරයට විශ්වාසය ඇති කරගන්නයි මේ නිදර්ශන දෙක දෙන්නලා කියලා කියන්නේ. මේ නිදර්ශන දෙකෙන් කියවෙන්නේ මේ භාවනා කිරීම නැත්නම් ප්‍රතිපදාව රැකීම. ඒකමයි සීල සමාධි ප්‍රඥා ක්‍රමෙට යෑම නිසා ප්‍රතිඵල ලැබෙන වෙලාවක් තියෙනවා. සමහර අයට එහෙම ප්‍රයත්න නොකර ඉබේම වගේ මේ ප්‍රතිඵල. සමහරෙකුට ප්‍රයත්න කරලා ප්‍රතිඵල නොලබන වෙලාවට. අන්නේ தত্ত্বය යටතේදී කියන දේ තේරුම් අරගෙන ඉදිරියට යන්න නම් මේ පෙර පිනකට අහම්බෙන් හම්බෙච්ච දෙයකට මේ මට ඥාන ලැබුණද එතන මම මේ කරපු සීල සමාධි ප්‍රඥා නිසා මට ඥාන ලැබුණද එතන කොච්චර සීල සමාධි ප්‍රඥා ලැබුවත් මට ඥාන ලැබුණේ නැත්තේ මොකද කියන කාරණා තුන යෝගාවචරය තේරුම් ගන්න අමාරු නිසා මේ අමතාන සුද්ධ කරමින් සාකච්ඡා කරමින් මේක අපිට කරා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අවුරුදු 5 වෙනකන් ළමයෙකුට කෙලස් නැහැ. ඒක ළමයා දන්නේ නැහැ මට කෙලස් නැති බව ප්‍රයත්නකින් නෙවෙයි අරගෙන තියෙන නිසා ළමයට සත්‍ය පහක ලාභයක් නැහැ. ඒක පස්සේ කෙලස් හවුච්ච ගමන් ආයල්ලා. ඒ නැත්තම් උපත්ති ගමන් ළමයා බොහෝ පිරිසුදු පවතිනවා. නමුත් ඒක ලැබෙන්නේ සාම කෙලස් වලට ජීවත් බව නිසා නමුත් ළමයට තර්ක කරලා පෙන්නලා දෙන්න බෑ. ළමයා තර්ක කරලා කියන්න ගන්නෙත් නෑ මම ওই වැඩිමහලන්ට වැඩි තේරුම් ගන්න කිව්වේ කියලා. කිසිම දෘෂ්ටියක් ළමයාට නැත්තේ මොකද? එයා දන්නේ නෑ. ඒ වගේ අනිත් පැත්තක් තියෙනවා මේ කාලේ කරන පරිශ්‍රණයක. මැරෙන්න පැයකට විතර කලින් විදක්කේ කොන්දරවලට ඇතුල් කරගෙන හිටියොත් මරණයට පිටු වෙනකොට මේ නිදා බුද්ධ විදින දේවල් අවංකව කියන්න පටන් අරගත්තොත් සමහර පුදුම අරුම අධ්‍යක්ීම් වලට යනවා. මරුණා වගේ ගිහිල්ලා ආපහු ඒ අතරමැද කාලෙදී අවුරුදු 10 ගණන් භාවනා කරපු කෙනෙකුට වැඩි සාමත් ප්‍රසිද්ධ ප්‍රබල පිරිසුදු තත්ත්වයකට හිතපත් වෙනවා. ඒ ප්‍රතිපදාවෙන් මේගොල්ලෝ ඇවිල්ලා කියලා ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේක මොකද වෙන්නේ කොහොමද වෙන්නේ ඊට පස්සේ මම මොකද කරන්න ඕනේ කියලා අතපත නැහැ මොකද ප්‍රතිපදාවෙන් නෙවෙයි ලැබිලා තියෙන්නේ. ඒක හරියට දැන් ලැබිච්ච දේ දරා ගන්නවා. යෝගාවචරයේ භාපේක්ෂව ටික ටික ප්‍රයත්න කරන ගමන් ටික ටික කෙලස්තපන ගමන් ටික ටික කෙලස්තපනේ ආන්හත විඥ ගමන් ඉදිරියට යනකොට ඒක ප්‍රතිපදා ශේරවාදී කියලා ඒක ප්‍රතිපදා අනුකූල ප්‍රතිපදාවක් කියලා ප්‍රතිපත්තිය කියන එක හරි ලස්සනක් තියෙනවා මොකද කරන කරන පුරාණ ලැබෙනවා. දැන් හරි පමාවේ තියෙනවා. තොම හිමීර සිද්ධ වෙන්නේ කේන්සර අමාර කට්ටේ හිටනවා මම පොඩ්ඩක් බන බහන ගන්න ලොකක් මුකුඩක් ප්‍රතිඵල ලැබෙයි කියලා. ඒක පස්සේ දෙනවා අවස්ථාවාදී. කිසිම දෙයක් නිසාසන්නේ තමයි යොදන ප්‍රමාණය තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා මේ සුළු කැපකිරීමත් විශාල ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. කරගෙන කරගෙන කරගෙන යනකොට පාරට වගේ කාලයක් නැතිවෙච්ච ප්‍රතිඵලයක් හදිස්සියෙම ලැබුණාන් පස්සේ ඒත් භාවනා කරන යෝගාවචරය හරියට කලබල වෙනවා. මේ මට වැරදිලාද මොකක්ද ඇතිලාද නැතිලාද සමාධිය ඇතිලාද නැතිලාද කියලා අර ලැබිච්ච ප්‍රතිඵලෙ බුද්ධි විඳ ගන්න නෑ ඊින් දාඩිය දාලා කලබල වෙලා කලුවක සාගාගෙන හිටවට ඉතින් මේ නිසා හරි වැදගත් වෙනවා මේ පාරේ ගිය කෙනෙක් එක්ක කතා කරලා පොලිස් ප්‍රතිමාවක් යන මොකක්ද ප්‍රතික්ෂේපව දැනගන්නේ කොහොමද කියන ප්‍රතිපදාවක් තියෙනවා බිල්ල ගියාට පස්සේ තමයි අඟුරු ඉක්තු වෙන කළු පාට වෙලා මේක ඉන්ද්‍රජාලයක් නෙවෙයි. ගින්න ගියා ඊට පස්සේ ඉතිගෙන අඟුරු ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඒ ගින්න දකින්න ඕනේ. ඉන්න ප්‍රතිපලයේ වශයෙන් තියෙන අඟුරු දකින්න ඕනේ. ඒක තමයි ගින්න ගන්නෑ. ඒක දෙක දිනයක් හදන්නේ. ඉතින් මේක පාරට මේ අඟුරු වල ගින්න යන පටන් ගන්න පිළිසල් පටන් බැරිවෙමුත් එහෙමයි. ඒ දන්නේ මොකද වෙලා තියෙන්නේ? එයා ඉතින් දකින්න ඕනේ. ඉතින් තියෙන ඉන්දන දවන්නේ. උතුරන දඟු අඟුරු ඒ වගේම මාළුවා පිරෙන්නේ පිරෙලා දැන් දැල ගන්න ඕනේ දැල ජාලේ කහන්නට එයා ප්‍රයත්න දැල කඩන්නේ දැල කඩන් ගියාට පස්සේ තමයි මාළුවට තියෙනවා මම නිදහස් වෙන්නේ නැත්නම් අර දැල ඇතුලේ ඉන්නකොට කඩා ගන්න බැරි නම් අහු ඉතුරුවා ගන්න තාපොඩ්ඩකින් ඔක්කේ ගොඩ ගිල්ල මැරෙන්න වෙනවා එහෙම නැත්නම් නිදහසේ වතුරේ ඉන්නකොට නිදහසේ ඉන්න බව දන්නේ නැහැ අපි වතුරේ කනින්ම පියාගන්නේ නිදහසක් තියෙනවා ඒක බැලට අහුවෙලා. බැල කඩලා. එළියට යනකොට මාළු කාරයටත් වෙනවා, ළඟින් රජු කෙනෙක් වෙනවා, ඒ මාළුවටත් වෙනවා. කලන්න කන්නේ. මොකද මේ වගේ තමන් කරන ප්‍රයත්නය අනුව තමන්ට ප්‍රතිඵල ලැබුණොත් ඒක ටික ප්‍රතිඵල දුන්නා. අතර අතර ප්‍රතිඵල නැහැ. ඒක න්‍යායන කුලසිතන මූලික තේරුම් ගැනීමේදී මනුෂ්‍යයන් කරන ප්‍රයත්න කම වැඩි නිසා මේ ප්‍රදී ප්‍රයත්නකින් ගොස් උපදවන වගේ මේ කියලා දෙන කාරණාව පැත්තක තියෙද්දී ඌ ඇහෙන්නේ නැහැ. ඒවා කුළුණියේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න හදලා අතමනට අතමනට අතමනවා. අර තමන්ගේ වලිය අල්ලගන්න බල්ලා කැරගෙන වගේ කැරකෙන තැන කිසි තැනක බෑ. ඒ මොකද දෙන උපදේශය අහන්න හිතේ ඒකලාශයක්. හිතේ පිරිසුදුකමක් නෑ. ඒක කරනකොට හිතෙනවා මම වගේ මේ වැඩිමහල් එකට මොකද මේ පොඩි දරුවන්ට වගේ දේවල් කියලා දෙන්නේ. මම මේක වැඩි දියුණු වුණේ. මට ඇයි ඕක වැටක දාලා කෙලින්ම කියලා දෙන්නේ නැත්තේ කියලා අපි හිත මොනවද ඕ මේ මෙත් ඇහිලිමත්. ඒ නිසා අර ටික ටික කරමින් කරන කරන ටික ටික ලැබෙන මේ ප්‍රතිඵල සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ අසාධාරණයි. නමුත් නිවන් දැක්කම පස්සේ තමයි මේක තියෙන්නේ. නිවන් දැක්කට පස්සේ නම් තේරෙනවා මම ආපු පාර මෙතන මෙමයි ආයේ. සුසින්ද යනකම් කන බලන්න ඕනේ. බුදුදාම ලස්සට ලොකුසාර කිසි කියඩු හදලා තියෙනවා. සාහනා කරගෙන යනකොට මේ හරියන තැන වර්ධින තැන අවශ්‍ය උපදේශ මිල්ලෝ හරවත් වෙනවා. ඉහි ගුණාත් කකා යන වගේ කකා කකා යනවා. කවදා හෝ ඥානයකටපත් වෙනවා. කවදා හෝ ඥානයකටපත් වෙනවා. කවදා හෝ මාර්ගඵලයටපත් වුණාට පස්සේ හැරිලා බලනකොට පේනවා මේක පිළිනොනවා. මෙන්න මේක පෙළ ගැහුනට පස්සේ කොයි කෙනාටත් ප්‍රතිඵල ලැබෙනවා. පෙළ ගැහෙන්නේ නැතුව කොච්චර ප්‍රාර්ථනා කරත් පුළුවන්. ඒ නිසා ආධුනිකයා ඒ කාරණාව තේරුම් ගන්නවා. සුදුමාකාර කටපුරුනා. ඒක කරන්න දෙයක් නෑ ඒක දොස් කියනක් හොඳ නෑ. මොකද හැම කෙනාම ගිහිල්ලා තියෙන ඔන්නයේ ඉච්ඡා කර කර බල බල යන ගමන. ඉතින් ඒ නිසායි මේ සාහිත්‍ය ස්වාමී මේ බුදුචානන් වහන්සේ මේ කරුණ අපට මේ සූත්‍ර මාර්ගයේ විපත් කරලා තියෙන්නේ. මෙතන ඉන්නේ කිසිම කෙනෙක් බැම්මේ ප්‍රතිඵල ලැබුණ ඇති කියලා සතුටු චිකන පිටක. ඔක්කොටම තියෙන තව ඒක ඉක්මනට සම්පූර්ණ කර ගැනීම අවශ්‍යතාවයක අවශ්‍යයි. ඒක කතිය හොඳයි. නමුත් ඒක වෙලා තියෙන්නේ බුද්ධික දෝෂයක් නිසා නෙවෙයි මේ මානවයේ තියෙන අපේ පසු බිම සංස්කෘතිය සාධියාව අනුව මේ ප්‍රතිඵල අපේක්ෂා කිරීම කියන එක පරිවේ පන්ති ශිෂ්‍යත්වයේ ඉඳලා ප්‍රයෝජන ගන්න. ඒක සාධාරණයි. අන්න කෙනෙක්ම යමක් කරන්නේ බුද්ධිම විද්‍යාවට මට මේක දුන්නොත් මේක දීපක්. කියලා හිතුවා. ඒ පොඩි එකාගේ ඔළුවට දාන මේ පිළිලි. ඒක නිසා අපි හැම දෙයකටම මොන හරි වේදන් කරන්නේ එක්ක හරි අපව ලැබෙනවා නම් විතරයි. මේ මේ මේ කාටපෙරේ අන්තිමට පුතිනවා සර්වත්‍ය සඳහන් කරලා තියෙනවා අත්හත් පඤ්ඤා අසුචි මනුස්සා කියලා. අනුසීකම කරනවා නම් කරන රුපියල් වලට විතරයි. ලාභ නැත්තම් ලාභ ලාභ නැත්තම් මොනවද කරන්නේ? කරන්න බෑ. ඒක මොලේට කවලා තියෙනවා. වෙනස නිකම්ම නිකන් දුර බලනවා. අතවාසියක් තියෙනවා නම් මීයක් උනත් අත කඩන්නේ අපි ලේක අත ලේව කණ්ඩායි කියලා. අතවාසියක් තමයි. ඒක දකින්නකොට හිතන අපි අසුචිතයි. අපි මේ ජීවිතයේ මේ වටිනාම සුන්දර වයස ගත කරන්නේ ඉගෙන ගන්න රසාව කරන්නේ අතපය විහිස කරන්නේ මේ අසුචිතයි. අත්දාසනේ අත්තට පන්නේ. අත්ති හොයන්නේ යන්නේ. හම්බුනේ පිටු. මරනකොට හැම එකම මැරෙන කන්දා. ඔය ඔක්කොම රජ සම්පත් ආවනා සිටු සම්පත් තමයි මරණ එකේ සම්මුණ බලන්න. ගෙනියන වෙලාවේ පුතුම පසුබෑමක් තියෙනවා. මේ මේක කඳු කරකට ඊර්ෂ්‍යා ක්‍රෝධ මහාන කරන කල්යාප කරා, ගැටම හම්බ කරා, භාගසක්කාර හම්බ කරා, ධර්මෝ ඉන්නවා, පවුල් තියෙනවා, පොත්පත් පිළිලා තියෙනවා, බුදුන් තියෙනවා. අත්ත පහ කැටි වැඩක් නැහැ මම. ඒ තරම්ම මුළුමනින් කැඹිරිලක් තියෙනවා. ඒ නිසා මේ අත්ප්‍රඥාමේ ගතිය නිසා මනුස්ස මේ භාවනා කරන්න ගිය ඒ අර උරුලා ගතිය තියෙනවා. මතු ඉක්මනටම ඒක බලනවා. දැන් තේරෙන්නේ නැහැ නේ ගිය ගමන තේරෙන්නේ නැහැ. ප්‍රතිපදා පාර කීවර ටික තේරෙන්නේ උචි කිචින එක පාට මනුස්සන් අත්පල් බපල්ල රැට සුලබඩුවක් දාලා යනවා වගේ මට ඕන් හෙට උදේ වෙනකොට ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. මට මේ බලයන් කෙලි විහාර ලැබිලා තියෙන්නේ. මට මේ ලැබිලා තියෙන විහාරයක් වෙන්න ඇති. එනකන් මේ ලැබිලා තියෙන මාර්ග ඥානයක් වෙන්නද කියලා මාතර සැලසුම් හදනවා ඒ නැති කෙනෙක් හම්බිලා නැහැ කවදාකවත් ඒක හැබැයි මේ කොට උනායි කියලා හොඳ දෙයක් නෙවෙයි අපිට තේරුම් ගන්න ඕනේ ධර්මයට කටයුතු කරනකොට ලාභ සත්කාර සම්මාන වලට කටයුතු කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ ඒක තේරුම් අර ගන්න ඕනේ මේ කල්පනාව තියෙන තාක්කල් අපේ ඇහෙන් රූප බලන කණින් සත්‍යහන් වගේ රස පහකෙට හැම වෙලාවකම මේ කුට්ටිය කඩා ගන්න අදහස් තමයි තියෙන්නේ. හැම වෙලාවෙම රූප බලන්නේ සුදු වැඩි රසයක්, වැඩි ශපක්, වැඩි ආශාවක්සන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිසිම වෙලාවක අපිට මෙහෙම සාධාරණීකරණය කරන්න බැරි නම් මට මේකෙන් එහෙම ලැබෙන්නේ නැහැ කියලා මම දැක්කේ. සුළුම දේවල් අපේ දවසකට කියලා කෝටි ගණක් සිද්ධ වෙනවා. එකක්වත් මතකෙට යන්නේ නැහැ. වැඩකටුත් නැහැ. මොකද වැඩකට නැත්නම් අපිට දුක්ඛය කඩා ගන්න අපිට. අපිට ලාභ ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම පරිසරයක ඉන්න කෙනෙකුට ගල්ෂන් වහන්සේ අංගවේනගේ අංගක් වගේ තනි වෙලා. මේ ඉඳගෙන ඉන්න තැන මන්දිකායට හිතිය දාන්න කියලා හිතේ තෙන්ට ගියත් අපිට අගය කරන්නේ මොකද අටවාසියට ඉන්නේ. ලාභ සත්කාර ලැබෙන්නේ නැති නිසා හිත ගන්න බැරිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. වර්තමානෝ ආනපානකෝ ඉඳගෙන ඉන්නවා සක්මනකෝ කනකොට අනකොට එනකොට ගන්න බැරිකම නෙවෙයි. අගේ කරන්න බැරි අපේ අර හිත පිළිලයක් හැදිලා වගේ පිළිකාවක් හැදිලා වගේ මේ ලැබෙන චිත්තක්ෂණය අගේ කරන්න දන්නේ නැති නිසා ඒක නිකන් පොට්ටි විදිහට පය පයට වැඩි මැනිකක් වගේ පොට්ටයට තේරෙන්නේ මොකද්ද පය වෙන කියලා හැබැයි උඩ තේරෙන්නේ නැහැ මේක. ඒ තමයි අවුල ගන්න. එහෙම නැත්තම් නොදර්ගුකට හම්බෙච්ච දෙයක් වගේ. දැන් තේරෙනවා මේ දිලිසෙන ගතියක් තියෙනවා බර ගතියක් තියෙනවා නමුත් එයා දන්නේ මේක රත් කරනවා. මේක ආවරණයක් කියලා. ඒකේ භාවනා කරන හොඳ දෙනකොට ආගමික කාලේ මේ ලැබෙන මේ නිර්මල චිත්තක්ෂණයක් ලැබුණාට තේරෙනවා. එනිසා බණ අහලා සාකච්ඡා කරලා අවදා හෝ මේ උපේන්නද චිත්තක්ෂණයට සමාදම් වෙන්න පුළුවන්. ලබුවාසිය කරන්න පුළුවන් නම් අපිට දවසක් ඇතුළත තෙල කෝටි වාරයක් කියනවා චින සම්පත්‍ය උපයන්නේ. ඉඳගෙන ඉන්නේ ඉරියව්වට හිත ගස්ත ගමන. තමයි හිතා ගන්න පුළුවන් මේ බුදුත්වයක් වගේ තමයි. ඒක තමයි ධර්මයේ කියන්නේ. මේ තමයි අගින සීලට හම්බෙන ප්‍රතිපලය. මෙන්න මේක කරන එක තමයි සංඥා කියන්නේ. ඒ නිසා මේ වර්තමානයේ ගත කරන වෙලාවක මේ අවශ්‍ය කරනා වූ ධර්ම සංගතියේ සුවිරත්නාගේ සවිත අතිපාදයක්. සුවිදයක් සමාදන් වෙන නිසා මට කරන්න වෙන්නේ ලැබලද වෙලාවේ මේ වර්තමාන හිත ගන්න කියලා පිටිවිද හැන්දෑවකට කියනවා. සුදේදලා හැන්දෑවකට කවුරුරි කැහුවා. සුදේදලා හැන්දෑවකට කවුරුරි ඉස්සක් වෙන හිතියක්. අදලක් කියන්නේ. ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ මොකද අර ලාභ සත්කාරම ලැබෙන නිසා. කවදා හෝ අපි ඡන්ද සංයෝජන ධර්ම කැඩුනයි කියලා සෝවානුනයි කියලා ඕක තමයි විනයකම දෙන්නේ එක්කල් කරපු භාවනා හරි බල විශ්වාසය තියෙන විතරයි හොයන්නේ ප්‍රතික්කා කරන්නේ නැහැ ප්‍රතික්කා කරන්නේ ඊටදී පිටු ක්‍රමයක් ඇති ඊටදී වෙනස් ක්‍රමයක් ඇති පොදු උඩු වෙන කන්නේ ඇති ඉතින් කියලා අර වටපිට බල බල තමයි භාවනා ඒ නසලන සද්ධාවක් ආවත් වර්තමානට හිත අරගෙන මේ ඉන්නේ කියව පවත්තන එක තමයි මාතක මට කරන්න පුළුවන් ලොකුමදී මම කරලා තියෙන්නේ මම මෙතෙක් කල් ඒකට අවතක්සේරු කරා. නමුත් උච්චකයි වටිනාකම කියලා තේරුම් ගත්තාම ඒක ආයෙත් දුරපත් වෙන තොරපත් කවුරු හරි මල් මාලයක් දාලා අතර දෙදුන්න දැන් හරි බොර නාරි වුණටපත් වෙලා ධාත් එකට දෙන්නේ නැහැ. මේ තමන් කරන වැඩේ ඒක හරි රජුරණ තේරෙන්නේ මේ ගින්න පිටිගෙන ගියාට පස්සේ පිටු වෙන අඟුරු කාටද දෙන්නේ මා කාලකන්නියක් වගේ. ඒක පිටිලා ගියා වගේ. මේ බැඳෙන ලාභ මොකක්ද මේ කියන්නේ කතරන්නේ. ඒ යම් වෙලාවක වර්තමාන මොහොතේ ඉඳ අරගෙන බලන්න. මම දැන් මේක නිදගෙන ඉන්නවා කියන කෝ මේ ආශ්වාස කරනවා මේ ප්‍රශ්වාස කරනවා මේ පිළිම් පිළිම් බලනවා. උත්තර සක්මන් කරනවා මේ ඇවිදිනවා කියන එක එළඹ වාසිය කරන හිතක කවදාක පාරේ. කවදාක ද්වේෂයක් කියන්නේ. කවදාකත් මොහයක් නැහැ. තමයි තේරුම් ගන්න කියලා පටලවින්නේ නැහැ. දකුණු දිවට වහම ගියා. ආශ්වාස කරන ප්‍රශ්වාසයේ දෝතල සැකයක් එන්නේ. ඒ ටික උනාට මේක තීරුම් අරගෙන මේක මේ සම්මාපදී කුලයක් නේ මම මේ ප්‍රයත්නෙන් බණ භාවනා කරලා ගත්තේ රැකෙන්න සාදු කියන වෙලාව වෙනකොට සුවඳ. ඒ ටික තමයි ලස්සන භාවනා නොකරනවා කියන නෙවෙයි මේ චෝදනාව කියන්නේ. සාහනකට ප්‍රතිපල නැතිකමක් නෙවෙයි චෝදනාව කියන්නේ. අපි හිතන ප්‍රතිපලේ භාවනාවට බාධායි. භාවනා ප්‍රතිපලයට අපේ සංකල්පනාපතන් කියලා තියෙනවා. මේ පටලවිල්ල බේසි දාලි තේනවා. මේක ඒකෝල් මේ ඇති වෙන කාලා තියෙන කර්ම ගේ වෙනකම් භාවනා කරන තියෙනවා. මෙති කලිතර තිබෙන තමයි ඒකට සම්බන්ධයක් තමයි. මේ ඉරියව්වට කපුවේ පිටියට පස්සේ ඔය අපි පස්සේ දවස්වල ඒ කරපු වැඩමුළුවේදී ගත්තා ඒ කල්ලාදි ගත්ත සූත්‍රයේ දසුතර සූත්‍රය. ඉතින් සාහිත්‍ය ස්වාමීන් වහන්සේ මතක් කරනවා සිය අපිට අපේ මුළු ජීවිතේට වැදගත්ම දෙන උදව් වෙන ප්‍රධානම උදව්ව බහූපකාර බහූකාර දේ තමයි අප්‍රමාද එළඹ වාසය කරන්නේ. ඕනම කෙනෙකුට කරගයින කවුරක්වත් ඒක කරන්නේ හැම දිනම ඉන්නේ අතීතේ නැත්නම් අනාගතේ තමයි. ඒ ලැබිච්ච මොහොතේ නෙවෙයි. මේක තමයි කල යුත්තේ. ප්‍රකාර කරනදී අනුන් ගැන හිතන එක හෝ අත මෙතන ගැන හිතන එක නෙවෙයි මම දැන් මෙතන කියන එකයි අපිට උදව් කරන දෙයක්. උදල කොට උදලි වගේ තිබ්බ ගාම පයි. මේක දිනු කරන්න මොකද්ද කරන්න ඕන කියලා වායි පුස්තකම දානවා ඉතාලි. කිසි කියනවා කායගත සති සාතසහගත. කායේ සතිය පිළිටවන්නේ ඒකට ප්‍රබෝධයකට පත් වෙනවා. අපිට කායක සතිය පිළිටුවාට පස්සේ අපිට කාලකන්නිකවක් මතක් වෙනවා. කාලකන්නිකයක් මතක් වෙනවා. සීලසකතිය ඇති. කායගතිය ඇති. අසන්නකතිය ඇති දෙමෙ ඉන්න බව දන්නවා. කිසිම බාහිරයක් ඇති වෙන්නේ. ඒක ඒකේ ප්‍රමෝදයක් ප්‍රීතියක් මතුවෙන්නේ. කවදා හිතන්නේ මම මුළු ජීවිතේම කරගත්ත ලොකුම කුසලයේ තමයි මගේ කය රතපවලා. මගේ කය සුවසේ සම්වර කරලා. සහැල්ලුවෙන් ඉඳගෙන මම මේ සහැල්ලුවෙන් ඉන්න බව දන්නවා. ඒක තමයි බුදුහමෝ දෙවිතුන් විමුක්ති රසය. එතනම දැන් විඳින්නේ. මේක මම සතුට වෙන්න ඕනේ කියලා දස්සන ඔන්න සෝවන් වෙනවා. දැන් අපිට ඉන්න බැරි කමක් නෑ. ආවට මොකද? දැන් කොයි වෙලාවද සෝවාන් වෙන්නේ දැන් කොහොමද මම ඉන්නේ සමස්ත මම ධ්‍යානෙට ගිහිල්ලා තින්නේ මම මොන විපස්සනා ඥාන තින්නේ කියලා අර අම්බ වෙච්ච චිත්තක්ෂණේ බුද්ධි විදලා වෙනවද පවුරු ගන්නවා මේ තාක්කල් ඒකේ විසුණාට විච්‍ය මේ කොච්චර කාලයක් භවනා කරන්න වෙයිද කියලා හිතන්නේ අපි කිසිම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දකින්න දැන ගන්නවා නම් ඒක තමයි තමයි කරන ලොකුම අනුකම්පාවක් ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ. ධානි බලනකොට කන කරනකොට ඒ බව දන්නවනේ. ඒක තමයි කරන්නේ කියලා. දැන්වත් අපි ඉතින් කරනවා. මොකද අපි තුලද තාම සාත සාගත. ඒක තාම අපිට මිහිරියාවක් ඇති වෙලා. ඒක අපිට තාම ප්‍රමෝදයක් අපි ප්‍රමෝදයේ පිණිස ලස්සන රූප දකින්න ආසන්න. ලස්සන සබ්බහන. ලස්සන මුඳ මිහිරි සුවඳ විඳින්න. රස පහස ආහාර ලබයි. සුපසුභෝගි ඥාන වහන කොට මෙට සහ කාර්යෝගත් පිළිගන්න. ඒ කරන හැම දෙයකම වෙන්නේ වර්තමාන මොහොතයි. නිසා සබචනාසේ දීතං පසන සූත්‍රයේ පැතිරෙනවා. සුත්‍රනිපාතේ පොතේමයි පෘථග්ජනය යමක් සපයි කියලා හිතනවා නම් ඒක ඒකාන්තේ මාර්ගී ලෝකේ දුක. ආර්ය ලෝකේ යමක් සපයි කියලා කියනක පෘථග්ජනයට දුකක්. අදුලෝකේ සැපේ තමයි වර්තමානයේ එළඹෙති කියන්නේ. පුතජන දෙක හරි කම්මයි. හරිම නීරසයි. හරිම ඒකාකාරයි. කිසිම කොට උඩ පිටපට හිතින්නේ නැහැ මොකද? ඒකේ. ඉතින් මේක කම්මැලි වෙන්නේ නැතුව සත්‍යපදායිත ඇති කරනවා. නැවත නැවත කරලා කරලා කරලා කරලා දවසට තීරුම් ගත්තොත් මේ මොකද මම කියලා ගන්නවා මිසක මේ මම ආදරය කරන මගේ නෑයිකින් හෝ හිතවතුන් කවදාවත් ලැබෙන්නේ නැහැ හොඳලාගේ හැම වෙලේ බාධාවක් විතර. අපේ කිට්ටුවට නෑයෝ අපි හම්බ කරපු වස්තුව තියෙනවනම් ඒක අපිට උදව් කරන්නේ අපේ වර්තමාන මොහොතේ නැති කරන්න මිසක් කවදාකවත් වර්තමාන මොහොතේ යම් කිසි කෙනෙක් අපි වාගේ කට්ටියකට වෙලා බණ බහට නැමිලා වර්තමාන මොහොතේ ඉන්නේ එකිනෙකාට උදව් කරගෙන ඉන්නවා අපි කටේ ධර්ම ඥාතියෝ ඒ ධර්මමේ වශයෙන් අපි එක දෙකට පෙළඹිලා අපි ආය කාර්මකේ දරුවනේ අපි ඒකට එක වස්තුවේ කාලා සම්මිච්ඡන් බුදියන අපි කරන්න හදන්නේ කෙනෙකුගේ විවේකයට පාවිච්චි කරනවා. ඉකිනත් ඒ කතා කරගෙන මෙතන යන්න එපා. විහාර කෙනෙක් මාගේ විවේකේ ගන්නවා. මට විවේකේ ගන්න බැන්න මම ගෙදර යනවා. මුස්ලිම් කෙනාට මේ විවේකය උදව් කරනවා අසුඟා. ඒ උදව් කරන්න අපි නෑ ගන්න. අපි මෙතන ගෙදර ගියාට පස්සේ කබලෙන් විකට කරගන්නවා. ඒ නිසා මේ ලැබිච්ච සම්පත්තිය නැත්නම් ලැබිච්ච උදේකලා මේ විවේකය ඒක වටික දෙයක් බව තේරුම් ගන්න නම් බ්‍රහ්මික වෙන්න. තනියමකට ඇති. අන් දෙක තියෙනවා නම් කවදාකවත් කතා කරලා විදිහට පුළුවන් දෙයක් නෙවෙයි. මේක තමන් විශ්ින් තමන්ට හිත ප්‍රමාද කරගෙන එළඹ වාසිය කරන ගමන. ඒ සම්බන්ධව මේ නිවැරදි කල්පනාවක් තියෙන්න ඕනේ යෝනිසමස්කාරයක් තියෙන්න ඕනේ. අමාදිටියක් තියෙන්න ඕනේ. මේක තමයි මේ බුදුහමඳුර අපිට දෙල තියෙන සංකප්පි මොකක්ද? මේ ඉන්න විලාසෙ ඉඳගෙන ඉන්න බව දන්න. ඒක බොහොම තැහැල්ලුවට බොහොම සමබරව තියෙනවා. වේදනාවක් තියෙනවා වේදනාව ගන්න. පිටිවිලක් තියෙනවා හිතින් ගන්න. ආස්වාසයක් තියෙනවා ආස්වාසය ගන්න. ආ මේ ටික දැන ගැනීම තමයි මම සම්පාදනය කළ යුතු ඒකම ප්‍රතිපදාව කියන්නේ. ඒ සම්පාදනය කරත් අගය කරන ගමන් නැත්නම් ප්‍රමෝදයක් කරන ගමන් ඒකම දුකක් වෙනවා. ඒ නිසා මේක සම්පාදනය කරන්නයි අපි ජීවිතය ඇහැරලා අරණ්‍යගත වෙලා මුත්‍ත මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ කමතාන ගන්නෙ. ඒක බොහොම අමාරු දෙයක් සංසාර විචිනතියක්. පතරවත් ඉති රස විඳින්න නැත්තම් බෝරුව පිටේ කපු බැටෙව්වට බෝරුවට බරක් වෙච්ච උට රස නැහැනේ. ආන්නේ වගේ මේ හම්බෙච්ච චිත්තක්ෂණේ රස විඳින්න බැරි නම් මේ මිනිස්සු කියන කතා කරන වැඩ ජීවන රටාව ධම්මි කර සාසන විභාගයක් එක දැනගෙන අනුන්ටත් පැහිකක් කියන්න හදනවා තමන්වත් දන්නේ රසවින්දේ දේ මොකක්ද? ආන්න ඒ නිසා මේ රජුගන්ගේ මේ නිදර්ශන දෙකේ තියෙන වටිනාකම දැලට අහුනක පස්සේ දැල කඩාන කියන අරුව විතර විමුක්තිය. දැලට අහුවෙන්නේ ඉස්සෙල්ලා ඉන්න මොනලෝ වතුරේ නෝත උට විමුක්තිය තේරෙන්නේ නැහැ. දැලට අහුවෙලා ගොඩ ගියානේ ගොඩ එමේ ආය කඩාගෙන යමුකුත් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා හිරේ තේරෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට අතමින් සතිය පවත්වන්න බැරි බව සද්ද නිසා වේදනාව නිසා හිතේ නිසා ඒක හිතේට සතියෙන් දැක්කොත් තමයි ඉන්න කියලා නෙවෙයි සද්ද වෙන්නේ ඉන්න කියලා නෙවෙයි හිත විදිහේ වේදනාව ඒ නම් මේකට කලබල වෙන්න එපා මේක කඩන්න පුළුවන් කඩපු දානකට සතුට එන්නේ ඒකෙන් දුක් විඳපු තරමට සද්ද ඇවිල්ලා අපිට කරදර කරපු තරමට වේදනාව ඇවිල්ලා කරදර කරපු තරමට කරදර කරපු තරමට ඒ අස්සෙන් අපිට පුළුවන් නම් ආශ්‍රව ප්‍රසවාසය බලන්න ඒ අස්යෙන් අපිට පුළුවන් නම් මම තාම ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒක සක්මන් කරලා තාම මම සක්මන් කරන බව දන්නවනේ. ඒ දැක්මට තමයි යොමු කියන්නේ. කරදර හරහා කරදර විනිවිදව මට එහෙම පැත්තේ තියෙන අරමුණ අල්ලන්න පුළුවන්. සත්‍යයට යන්න පුළුවන්. එළඹෙන්න පුළුවන්. ආන්නේක දකින්නට තේරෙන පටන් ගන්නවා එහෙම දෙයක් අපි අපේ දායකලා කරන්නේ. අපි ඉස්කෝලේ ගියා විශ්වවිද්‍යාලේ මොන අධ්‍යාපන ආයතනයකට ඔය ටික කියන්න ගන්න ආචාර්යවරයෙක් කොහොම ආචාර්යවරයෙක් නැහැ. සුන්දර දන්නේ කරදරයක් ආවම ගහවම් බැලුවා මොකක්ද කරපුවා මම බලාගෙන ඉන්නේ. ඕනම කෙනෙක් කරන්නේ බුදුහාමුදුරන් කියන්නේ අම්මා කියලා නෙවෙයි අමානෑනී පිටුපියන් වාසික වෙනවාස් කියන කරදර විදින්නේ. ඒ කරදරේ ඉන්නේ වාගේ පරණ කර්ම වල හැටියට හිතපල ධර්මයේ තියෙනවා. ඒක ආවට පස්සේ ඒකේදී බලන්න හිත උදි කලා කරන්න පුළුවන් අරමුණේ කියන්නේ මොකක්ද මතක දකින්න. ඒක අගය කරපු දවසේ ශබ්ද වේදනා හිතවිලි මැද වුණත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් මට. ඒකෙන් මට ආස්වාද ප්‍රසවාස දැනගන්න පුළුවන් කියලා. හිතන්න මේ එන ශබ්ද වේදනා ගැන වචනයක්වත් නොකිය. මට ඒකෙදි ආස්වාසිය දකින්න පුළුවන් මේ ආස්වාසිය සීතලයි ඒක නාද වමනාස්පුඩිය වදින්නේ කියලා කියන්න තරමට මේ මිනිස්යාට කමතාංශුද්ධ කරන වාතාවරණ ලියන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සෝවන් වෙලා තියෙනවා. අපි කියන්නේ මොකක්ද? අනේ වහනා කරන්නේ අපට දැනුණා, වේදනාවා, කරදර වුණා, රද්ද නැති කරන්නේ කොහොමද? වේදනාව නැති කරන්නේ කොහොමද? අපි කතා කරන්නේ මේ කෙලෙස් වෙන එක. කවදාකවත් අපිට බෑනේ වාර්තාවස්සප යන්න මේ දෙකේ මේ හොඳ පැත්ත ඔච්චර කරදර චේතිත් මම බේරගත්තා මේ මෙච්චර මාළුව දැක අහුවෙත් එකෙක් කඩාන ගියා කියන එක කියන්නේ නැහැ. මේ තාක්කල් අපේ වාර්තා කියන්නම නැස්චාපයි. කියන්නම ආත්ම නිෂේධනය කරන සුළුයි කාලකම් මුස්පින්තුයි කියන්නේ. තවදෝ භාවනා කරන ගමන් හරියට ටික විතරක් කියන්න පුළුවන්. අර දේරම පැත්තක දාලා ඒ බුදු වෙනවා. භාවනින් එක සුදු සතුටක් ඇති වෙනවා මෙන්න යුද්ධයට දුන්නත සෙබල. පරිපාලන සුදුසු මාර්ගකත්වය. දක්ෂේ බුදු බුද්ධ කියලා තේරෙනවා. ඒසම කමටයි සුදුසු දැන පිළිතුර අහගෙන ඉන්න. මිනිස්සු කියන කමතින්ද. ඉවෙලු හරි උගත්තු. සමාහට පදක් ගන්න ලැබුණු යුද්ධ සෙබලෝ. අර ලැබි මේ ජය ගහගෙන නෝ කමඨා සුද්ධ වෙන කියන හරි දෙපැත්ත කියන්න බෑ. ප්‍රතිපදාවට අත දෙන තරම් තමන්ගේ හරිගේ දේ ගැන ආඩම්බර වෙන්න තරම් පෞෂත්වයක් මෙන්න මේකට කෙලස් මෙන්න මේකට මාර්ගය අපි කතා කරනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන්නේ අපිට වෙච්ච බාධාවල් කරදර ඉතින් මාර්ගය පුදුම සතුටු වෙනවා වෙන සඳහන් කරන ඒවාට ගෙවදින්නත් එපා වගේ වචන කතා කරනත් එපා ඕකගෙන ආඩම්බර වෙන්නත් එපා. මේ ඔක්කොම තියෙතිමත් අරමුණේ ඉන්න පුළුවන්. මේ ඔක්කොම තියෙදි මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ කියලා කුසල පැත්ත විතරක් කියන්නේ. එතකොට කියා කතා කරන්න දෙන්නේ නැහැ. එතකොට දෙක අහගෙන කුටු කුටු කක කචු කුටු කක ඉන්න දෙන්නේ නැහැ. මේ කටු කුටු ගාන කුටු කුටු ගාන මොකක්වත් ගන්න තියෙන දෙයක් නැහැ. අපේ විතර මේ තාක්ෂණ ජීවනයේ යුගයේ මෙච්චර පචකිනෝගියක් අපේ අම්මා මුත්තා කාලා තිබුණේ නෑ. වීඩියෝ එක ඇහුවොත් බැලුවා. පත්තරේක ලිව්වක් පතේ. ටෙලිවිෂනේ තිබ්බොත් හදපු දෙයක්. දේශපාලනඥයෙක් කතා කරොත් බොරු. දක්ෂමට මේ තාක්ෂණ යෝදා මොකද කරන්නේ? අපි කියන තාපතිර මොනවද කටත් ඇරගෙන ටෙලිවිෂන් එක බලන්නේ. අනපන වලන්නේ කම්මැලියක්. ටෙලිවිෂන් එක බලන්නේ පැය ගන්න වදගෙන බත් ලිපේකේ බත්තලිය තෝස් වෙනකන් ටෙලිවිෂන් එක බලන්නේ තියෙනවා. මේ බලන්නකො මේ කතාව බලනකොට ඔය බත්තලිය තෝස් වෙනවා. තමන් එක බලන්න ගියාම ඉතින් කාටද උදව් කරන මහා දාසු කෙනෙක් කෙරෙස් පාස්කේ බයෙන් සාප කවදා හෝ මාළුව දැනට අහු වෙන විදිහට සංකාර්යයෙන් දෙපා මාළුවන් නැති වාසන දාගන්න පෙළපා ගියන් දෙපා දක්ෂ මාළුව ඉන්නවා බල හදාන්න අන්නේ කියන විතරක් කතා කරන්නේ ඒකට කියනවා වීර කතා කීරණ කරන්නේ හරිය දෙයක් ගැන කුණු කන්දල් වැරදිච්ච පරිදිච්ච දේවල් ඒකට උපහාසයට කතා කරන්නේ නැහැ මේකට වාස වෙනවා බුදුහාම කාදා බුද්ධ පුත්‍රයන් කියන කතාව. බුද්ධ දුයිචුකාවක් කියලා කතා කරන්නේ. භ්‍රමචාරී කියලා කෙනෙක් කියලා කතා කරන්නේ. භික්ෂුවක් කියලා කියන්නේ. ඉතින් ගින්නක් ඇවිල්ලා පිච්චෙන්න ඕනේ. ගින්නක පිච්චෙන්නේ නැතුව රක්ෂණ සාපේ දෙන්න බෑ මේක ගින්න හට ගන්න නැහැ කියලා. ගින්න හට ගන්න නැති වෙන්න ඒක සරල දැනෙන්න අරින්න. ආයි කාදාවක් පිච්චෙනවා. අපි ඒක දකින්නේ සාමාන්‍ය ලෝකේ. නාස්තියක් කියලා. මොකද මේ රජුව දැක්කේ ඉන්න ගියොත් ආයේ එන්නේ නැහැ. ගවාගෙන ගියොත් ආයේ නැහැ. අපි කෙලස් දැවෙන්න ඕනේ. කෙලස් එන්නේ නැතුව වටතාප්ප බඳලා දියාගල් බඳලා එන්නේ නැතුව සකස් කරන එක කෙලස් වලට එන්න දෙන්න. ඇවිල්ලා කෙලස් විනිවිදල කෙලස් කරා තමයි මූල කර්මස්ථානේ වැඩ කරන්නේ. ඒක ඒක කෙලස් එතනටම ඇටි හැලෙනවා. එතන එතන වඳ වෙනවා. එතන ඉඳලා ලොඳ වෙනවා. ඒක තේරෙනවා මේ මම මේ ඉගෙනගත්ත සාස්ත්‍රයේ දරුවන්ට දෙන්න බෑ. කර හොරකම් කරන්නත් බෑ. මම දැනගන්න ඕනේ කෙලෙසුත් හැම චිත්තක්ෂණයක සමාන මට්ටමේ කෙලෙස් තියෙනවා සමාන මට්ටමේ කුසල් තියෙනවා. බුදුන්වත් එච්චරයි දේවදත්තවත් එච්චරයි අපරක් තියෙනවා. ඔකේ කුසල් පැත්ත විතරක් කතා කරන්න අකුසල් පැත්ත කතා කරන්න කතා කරන මිනිස්සු ඇතුළු කරන්න තියෙනවා. අසත්පුරුෂේ අසාධාරණයක් කතා කරන්නේ අසාධාරණයක් කතා කරනවා. ඒ නම් අපි පුරුදු වෙන්න ඕනේ කතා කරනකොට උනන්දුවක් ඇති කරන, කෙලස් කපන, ඒ කෙලස් අවුල් පාෂේ නැද්දී සෝල ඉන්නමක් හොදලා හොදලා හරියට මැනික විතරක් කවුරුද ජීවිත වැලි කැට ගැන මඩ ගැන කතා කරගෙන ඉන්නකොට කෙලවරක් නෑ ආගරයක් ගැන කතා කරන්නේ. ඒක ඔක්කොම සුද්ධ කරලා මැනික විතර කරන්නේ ඒක විතරක් කතා කරන කෙනාට අපි කියනවා බුදුහාමුදුරුවෝ. ආර්යයන් වහන්සේ කියන්නේ ඒ කතාවට යනවා නම් අපිට තේරෙයි අද මේ ලෝකේ කිසි කෙනෙක්ට මොනම කතාවක්වත් කරන්නේ ඔක්කොටම තියෙන්නේ මොනවා හරි කරදිච්ච වැරදිච්ච දේවල් ගැන කුරු කන්දර කතා කරනවා. ඒක හොඳම වැඩේ කැලේකට ගිහිල්ලා බලන්න මේ ගස් වලට කතා කරන උදේට හැන්දෑවට හක්කු කියනවා කියන්නේ. ප්‍රතිඋත්තර දෙන්නේ කවදාකවත් එක ගස්. ඒ නිසා කාමභෝගී මනුස්සයෙක් කැලේ බය උපදිනවා. ඒක ගෙදර ටෙලිෆෝන් කරලා ටෙලිෆෝන් කරනවා නාම සිනාගෙනවා ළමට ගියාම ඒක ළඟට දෙනවා මේ අඳුර කට්ටේ ඉන්නවා අපේ සංගොරෙත් එක්ක ඉන්නවා කියලා මොකද සතුටක් වෙනවා කාක්කා මොකද ඒකේ දුක්ක්කත් ඒ ධර්මයක් පිළිබඳ හැඟීමක්වත් නැහැ ඉතින් තියෙනවා දෘෂ්ටි ලෝයි බෞද්ධයන් බොහෝ දෙනා ලෝක දෘෂ්ටිලා මම කලින්කට කිව්වා මේ කොච්චර කතා කරත් අපිට ගහන් ගල හා හු කියන්නේ නෑ ඌ මිදි කියන්නේ නෑ ඒ නිසා කලේ බයයි ග්‍රහණයට යන්න. ශූන්‍යාකාරයකට යන්න බෑ. ඒක නිසා අපි නිවන gedette ගෙන ගන්න හැදුවා. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. අපි ඉස්සෙල්ලා මේ වගේ තැනකට ගිහිල්ලා විවේක අරගෙන මෙන්න මේකයි භාවනා කරන ක්‍රමය කියලා තේරුම් ගන්න ඊට පස්සේ එන කෙලෙස් වලදී පුළුවන් ප්‍රමාණයට කෙලෙස් අස්සේ කෙලස් විනිවිද අපි විශ්වසන කරනවා කියනවා. ඒ ඒකේ කිප්පට උස්මෝලන්නකොට මානපාල බලන්න පුළුවන් නැත්නම් ඉරියව් බලන්න පුළුවන් සක්මන බලන්න පුළුවන් කියලා ගියොත් අර තේරෙට පටන් ගන්න මේ ඉන කෙලෙස් වෙන කතා අනුකර මූල කර්මස්ථානේ බලන මේ ලීලාව මේ ආරේ වෙනකොටතර පස්සේ එන්නේ කෙලෙස් නිකන් කොම් වෙන ගතියක් නැති වෙන්නේ නැහැ බොඳ වෙන ගතියක් ඊළඟ වෙන ගතියක් තමයි මේක කිසිදු යෝගාවචක මේක උත්තරන්න ඕනේ හැම මොහොතේම අනිදාද කෙලෙස් නැහැ විශ්ින්නේ අද එහට එන්නේ මේක ඉලක්ක උපයන්න උපයන්න උපයන්න උපයන්න මේක සමාදන් වෙන්න වෙන්න කාට තේරෙන්න පටන් ගන්න මේක දුරු කරන්න පුළුවන් කිසිම ධර්මයක් නෑ. අහුලන දේ හරියට දන්නවනම් මේකයි මම ගන්න ඕනේ කියලා කුරුතුරුම කලේ කියලා කතා කරමින් ඉඳපා සුනිකුතු කියලා වැඩිපුර වාසියක්. ගන්න කෙනාට තේන ඔක්කොම එදෙම ගත යුතු පැත්තක් තියෙනවා හල යුතු පැත්තක් තියෙනවා. ගත යුතු පැත්ත තේරුම් අරගන්න මුලින් මුලින් අපි තුමා මාර්ගෙන් ඉඳපු මාර්ගෙන් ගුරු තුමාගේ තේරුම් ගත්තට සමන්විත තේරුම් ගන්නකොට හැම දීයති හැම චිත්තක්ෂණයකම දුක සැප සමයි. කිසි හේතු වෙන්නේ. අපි හිත වැටිච්ච දවසේ අපි අල්ලන්නේ දුක ඒකට දුකයි කියනවා. හිත නැගිච්ච දවසේ අපි යටි අල්ලන්නේ සැප. ඒක සැපයි කියලා කියන නිසා අපි හිතනම අර හිත සංඥා ඇති කරගෙන සත්‍ය ඇති කරගෙන අප්‍රමාදී ඇති කරගෙන එන දේදී ආ හොඳට බලන් හිතියොත් ඉන්න පිටේ වෙන කාල්පනික වචන හොඳ දෙයක් තියෙන මොකද්ද ආයෙත් නිවිදයන්ට ආයෙකින් මේ මල දැලකට අහු වෙනකොට මහා භයානක දෙයක් ආයෙත් අනුපාරයෙන් අනුකම්පාවක් නැහැ තමුනවසේ දැල කඩාගෙන ගියොත් ඒ ලැබෙන විදිහේකය අහු වෙන්නේ නැතුව කඩාගෙන ගියා කියන්නේ කියන්නේ උපේම ලැබෙන්නේ කියන්නේ ඒ විදිහේ අපි අම්බල දාත්තලා දෙයි කියලා වස්තුන් ලාභෙන් සත්කාරයෙන් හම්බුවේ කියලා ඊට කරපහන හම්බුවේ කියලා හිතන්න එපා දැන් දැලට අහුවෙච්ච බව දැනගන්න ඕනේ. ඒක පාර වෙනෝනේ සුබල කරන බලලා විමුක්ත වුණාට පස්සේ තේරෙනවා අනේ මම කිය මොන තරම් කාර්යයකද. දැන් විමුක්ත වුණා නේද? සංසප්තලෙත් ගන්න නැත්නම් නෝනක්. දැවෙනකොට දැවෙනකොට අස්පනා පිට මේ දැවිලි දැවිලි දන්නේ මිනිස්සයා. ඒක වළක්වන්න නිරකක් දාපක් නෙවෙයි. සහරා ගිය ගමන් ඒක එහා පැත්තේ මුතුම ශාන්තියක් තියෙනවා. කන්දක් නෙවෙයි කියන පල්ලෙන්දී පල්ලෙන් වැටෙන සෙල්ලම් දිගේ. ඒ අද භාවනා කරන එක වෙලා තියෙන කිසි කරදරයක් ආවම ඒක හරහා යන්න බෑ. බාහිරයේ කියන දේවල් විතරයි. හරියගේ උදව් කෙරුවොත් තමයි මෙහෙම කෙරුවොත් තමයි සිස්ටරියක් කෙරුවොත් තමයි පිළිකුලකට කෙරුවොත් තමයි ඉතින් පෙළ ගැහිලා ඉන්නවා කට්ටිය ඒකට. පිළිකුලකට ගන්න සිස්ටරි කියකට. ඉතින් අපි ගිහලා ඒ මොලි බීගලා ඒ වැඩේ කරන ආයි පානලෝකට. නිසා වේතකන් වෙන දුක කඟ වෙනකට ඉදිරියට එන බාධා වගේ අගේ ශක්තිය කලහම් වෙනද පටන් අරගත්තොත් තරක්කම් වගේ වෙන මේ කඩ වෙනවා. ඒකට තියෙන ක්‍රමය තමයි දුක ප්‍රමාණ කරන බව. මම වෙත පැමිණෙන දුක මගහරවන්න ගියොත් කඩදාපත් වෙනවා. වෙන සංගතනාකට විකෘත රජුගේ රජකම අරගෙන රජු කෙනෙක් කරන්නේ. පදිහත තියාගෙන, දෙවියවල් තියාගෙන, බලහම් ගාවල් තියාගෙන දුක අන්තරම් තියෙනවා. ඔක්කොම අතහැරලා කැලේට ගියෙන්න පින්දි වරෙන් අපිට පේන්නේ සුකුමාර සපේතු කුමාරයෙක් කියන්නේ බුද්ධත්ව ඉඳකට ආපු හෙබලෙක් වගේ අහම්බන්දානි ගන්නාම පවිසුස්සාන කාණන් අපත්ත අපත්තා නිබ්බාණ නිඛාන් කාණන මම මේ සන්නාහේ බැඳ ගන්න මම යනවා කැලේට යුද්ධෙන් දින්න නිසා තමයි දුක වෙනත මාළිගාවෙ දුක අන්න ඒ වගේ මුද්‍රණය චෙක් කරලා පෙන්නකුවාට පස්සේ ඒ භාරත පෙළඹිච්චය දැකලා එයාට මේ නිදර්ශන දෙන්නේ දැලට ආවෙච්ච මාළියේ දැලෙන් ගැලවිලා යන්නේ උගෙම නාටක නෙවෙයි. දැලට ආවෙ නම් තවුනට පස්සේ කඩන්නේ. ඒක කවුරු කියලා දෙන්නේ නෙමෙයි. උන්ට මේ ඇවිල්ලා දැල කපන්න තංගුස් කපන්න බෝ කීයක් කරම්පලයන් කියලා කවුරු කියලා දෙන්නේ නැහැ. කඩන්න කැඩුවට පස්සේ ලැබෙන විවේකයේ කියලා දෙන කවුරුත් ඕනේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා දැල ඇතුලේ ඉන්නකොට කියන්නේ බැවිල්ල බැවිල්ල ගන්නවා. නිසා අපිට වෙත පැමිණෙන දුකක් ආවට පස්සේ අපි ඇඟ ඇතුලින් ඒකට ක්‍රියාමාර්ගයේ වෙන්න නම් ඒ දුක මඟ අරවන්න. දුකට ඉන්න කියන්නේ ආවිල්ලා තියෙන අපිට ප්‍රතිශක්තිය ලබනවා. ඒ ආවිල්ලා තියෙන අපිට ගැම්මක් ඇති කරලා දෙන්නයි ඒ ගැම්ම ඇඟේ තියෙන. ඒ ඇඟේ තියෙන ගැම්ම එන්න මුල් වෙච්ච. අපි විදියට නියෝජිතයෙක් යවලා ඕක වෙන ක්‍රමවලට කරන්නේ. ඉතින් ඒ දේ තමයි මේ කියන්නේ නෑ මේක බකේ බුදුරජාණන් වහන්සේලා කියලා කිව්වට හොඳට මේ ගාථා හොයලා බලනකොට කියනවා මුතුම අම්මා සම්බුදුතේ කුයිස්තරන් වාචිත හෝ සාකමෝධික ආශ්‍රමක අදාළ නැත්තේ. ඒ නිසා මේ රජුරවන්ට ගින්නක් දැවෙනවා කියන එක කාලකණිකම තමයි. ඒ දැවිච්ච තැන ආයේ පත්තු වෙන්නේ නැහැ කියන සුභාශිංසන ලක්ෂණක් තියෙනවා. ආයේ එන්නේ නැහැ නේ දැලකට අහු වෙනවා කියන්නේ කාලකණිකමක් තමයි. අහුවෙලා කඩලා ගියාට පස්සේ හම්බෙන විවේකය කාටවත් දෙන්න බෑ. මේක දැකීමෙන් අදහස් කරන්නේ ලෝකයා අපි දකින මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක ලංබල කාරණාවක්. මේ අනිත්‍ය දකින්නකොට මේ නිත්‍ය කරන්නේ යන්න එපා අනිත්‍ය අනිත්‍ය බව බලන්න. දුක එනකොට සැප හොයාගෙන අඬන්න එපා. දුක බලන්න. සුභය අසුභය එනකොට බුද්ධත්ව විතරක් මුලික කියන අසුභයක් ආවා කියලා බනින්න එපා. මුලික කියන්නේ අසුභේ මේක නිමිත්තක් විතර කියලා අසුභේ අසුභයෙන් බාර ගන්න. මට මේව කරන්න පුළුවන් ආන්න මට්ටු කරන්න පුළුවන් මම කෙරුමක් කියලා ආත්ම සංඥා ගන්න වෙනුවට අපි නිකම්ම නිකම් පඳරලක් පාන. නිකම්ම නිකම් ගැරලි හැරක් පාන. ඒ ගැඩවිල්ල එකම නේද ගන්න පුළුවන්. අසුභ කියන්නේ ආන්න මට්ටු කරන්න බැරි දැන්වත් අඩු ගන්න බාර ගන්න කියලා ගත්ත කරන අර ඇතුලේ තියෙන මේ වතුරන්ට උනා වගේ ඇතුලේ තියෙන නිවන මේ ගැලවු මාර්ගය එන්න පටන් ඒ නිසා අපිට වේදකන්නේ දුක යෝනිසමස්කාරයෙන් බලුත් අයෝනිසමාර්ගේ මාර්ගයෙන් බලුත් කාර්යය මේක ඕනේ අඳුන අස්තකන මනුස්සයා සත්‍ය සිද්ධ අසත්‍ය සිද්ධ කියලා බලන්න පුළුවන් නේද කරදරයටපත් වෙන තත්ත්වයක් හරිද වතුන ඉසත බඳින අන්තරල අගේට කෑ ගහන මේක කෑ ගහනවා උදව් කරන්නේ හැබැයි ගැරන්ටි හරක් වැඩන්නේ උදව් කරනවා ඒ රොබන අපි කියන්නේ සිංහල වචනක් තියෙන්නේ මූවින් නොබඩ ඉන්නවා කියලා ආගෙන ඉන්නවනම් ඉල්ලන්නේ උදව් ඒ කරනකොට ඒකේ නෝට ප්‍රස්ථාන කරනකොට තේරෙන්න පටන් ගන්නවා මෙන්න තේරවාදී මෙහෙම තමයි මේ අවුරුදු 2600ක් මේක ඇවිල්ලා තියෙන්නේ මම උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා මම දැක්කේ ඉච්චරයි කවදාකවත් කිසිම දෙයක් නෙවෙයි. කාගෙන ඉන්නවා. ඒක උපස්ථායක ඇති වැඩි දෙන්නේ උනත් ප්‍රවසේද අන්ද ප්‍රවසේද මෙහෙම කරන්න ඕනේ කියලා උපස්ථාන කළා අපිට පින් කරගන්න පුළුවන්. ඒ පිච්චලයාගේ මේ දුකට බය නැතුව මුණ දෙන ආලක්ෂය. ඒ කලාතුරකින් හම්බෙන්නේ. කලාතුරකින් හම්බෙන්නේ අරදරය කාට පස්සේ ඉවසාගෙන මේක තනිවිද දෙනවා. ධර්මයේ කාරණාව දෙනවා. හැබැයි නිකන් අඬා හොගාගෙන පරිතුරු ගාගෙන ගැරන්ඩියක් වෙන්න දෙන්නේ. ඉතින් හිතන්න මේ බුදු දේශනා ඉඳලා අද වෙනකම් මේ විවාසායිසියක් මේ කාරණා. අපි තියෙන දුෂ්කරතා බලන පුතාක්ම රැකෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ රාජ්‍යානුග්‍රහය නෙවෙයි. ඒක හාමුදුරුවෝ නිසා. ඒක අරගෙන කිසි දෙයක කණ්ඩායම් නැතුව චරිතුරු ගන්න නැතුව විදේශ ආක්‍රමණයකට තිබුණා අපිට බැමිණිය සායාදී විශාල දුර්භික්ෂ තිබුණා භූමි දෝෂ තිබුණා මේ සාසනික අවස්ථාව කාවදුන්නේ. අවදුන්නේ නැත්නම් මේවට අඬව කාලනේ කාගෙන යන්නේ. මේ පණිවිඩ වල තියෙන ඒක නම් බාහිර සාසනේ. අභ්‍යන්තර සාසනත් ඒකයි බාහිර සාසනත් ඒකයි. අපි ළඟට දුකක් ආවනම් ඒක සිල්දේ දුකට වෙලියා කියලා. ඒක හරහා ගියොත් තමයි ප්‍රතිශක්ති වෙනවා. ඔළුව පාත් කරන්න වෙන වෙලාවල් වෙනවා. ඒක දුමලක් කරන දෙයක්. නමුත් මතක තියාගන්න අපි හැදෙන්න ඕනේ මේ වෙත පැමිණෙන දුක හරහා ඒක හැදවිලා තියෙන සුභාසින්තනේ මත කරන්න පටන් අරගත්තට පස්සේ කෙලින්ම සූත්‍ර දේශනාවක් තමයි තියෙන්නේ. සූත්‍ර පිටකේ තියෙන්නේ ඉච්ඡා. පැමිණිච්ච සෑම දුකක් හරහාම දක්ෂතාවය දිනු කරනවා. කුසලතාවය දිනු කරනවා. ඉනක් පලණයට ලෝකට ආදර්ශයක් තියෙන හැටි. ඉතින් එහෙම වුණොත් අපේ ලොකු තරම් ඉන්නකම් කිව්වේ මම මේ හිත පැමිණිච්ච දේෙන් සැප දුක පරිවර්ති ජය පරාජය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මරණයට පස්සේ අපි ඉතුරු කරගෙන ආදර්ශය ඉදිරියෙන් ජනතාවට අපි ඉදිරි කරන ආදර්ශය මොකද ඒ නිසා මේ මේ වෙලාවේ ජය පරාජය ගණන් ගන්න එපා. දුරදිග බල කටයුතු කරන අපි පැවිද්දෝ. අපි භාවනා කරනවායේ අනියෝ මේ අපක්කෝ කර්මෝ මුක්ක්‍ය කරන විදිහට ආකල්ප කරන්න එපා. ඒ පැවිද්දට ගැලපෙන අන්‍ය භාවයෙන් යුක්ත වූ ආකල්ප ධෛර්යය කරන්න නම් උත්පත් බලන්න බෑ. භාවනා කරලම මූල කර්මස්ථානේ තේරුම් අරගෙන කරදර ඇවිල්ලම දැන් කවුරුත් මාළුවා වගේ දැන් කඩාන පැනපු ගමන් තේරෙනවා අර දැන් බික්කලිදී. ඒ නිසා මේ වගේ පිළිසකට මෙහෙම මතක්කරන මේ සාධාරණීකරණය තමයි මේ හැම කෙනෙක්ම මේ පරිශ්‍රයට බැස්සේ තව කවුරුත් දෙන්න පුළුවන්. වෙන්නේ කවදාකවත් ඒක වෙන්නේ. තමන්මයි හදාගන්නේ. ඒක තමයි මුළු ජීවිතේම තියෙන අතිමාම සුන්දර මොහොත තමයි කාම ලෝකේ ඉන්න ලෝකම. කාම ලෝකේ ඉන්න ගමන් අපිට හිතුණා කොහොම හරි තනියම ඇති මේ නැතුව. අඩු ගානතාවකාලික කොහොමද යන්න ඕනේ කියන මේ බීජය. ඒක කියන්නේ විභව ශක්තිය කියලා. නැත්නම් භවයේ තිබෙන ශක්තිය මේ හැම කෙනෙක් තුළම තියෙනවා එකිනෙකට විසමන වෙන්නේ. මේ දැනට తాවකාලිකව ආයතනයක් කර මේ දෙකට දෙතර උමු හිත ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ බණහරදී අපි සුද කරන්නේ. මොකද මූල ශක්තිය තියෙන නිසා ඒ ගත්ත මුල්ම ගත්ත කඩාගෙන යන ගත්ත ඒ හැබෑ වෙනස නැවත නැවත සිහිපත් කරලා ඉදිරියට එන හැම දෙයකදීම අත්තුමත් පොදුක් විඳින්න යන්නේපා. පුළුවන් ප්‍රදේශයක ගින්නක් තවමත් ආයෙතර ගින්නක් හටගන්නේ. බැලට අවුච්ච මාළුව කඩාන ගියොත් ආයෙ දැලකට යන්නේ නෑ. ඒ නිසා අපේ ජීවිතයේ වෙත පැමිණෙන දුක් ගග වෙන හඳක් බඳුවක්. බඳු වෙනගේ සංඥාක වගේ කඩාගෙන යන මේ ශක්තිය දුණු කිරීම පිණිස අද දවසේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාවේ මාමිච්ච සටහන් කරනවා සම්බන්ධ වූ සියලු දෙනාටම පිරුවන් සරණයි. දැන් විචාරකම කාර්යයන් කරන දේශනාව සඳහා පිළිසි අධිමතය කියනවා අපිට විභාග වලට ගන්න පුළුවන්. පිළිබඳව ධර්ම සාකච්ඡාවකට හෝ නැත්නම් තමන්ගේ භාවනා කර්මස්ථාන පිළිබඳව කීයදමක් තියෙනවා සාකච්ඡා කරන්න. ආයෙත් විශේෂයෙන් කියන දේ නැත්නම් අපි ස්ථාවතාවාදී භාෂා සාකච්ඡා කිරීමේ දේශනා සතුවාරි සමාප්ත කරන්න බලාපොරොත්තු තහන පිළිබඳව කියන්නේ නැත්නම් මොනවාගේ දෙයක් පිළිස්තර කරනවා නේද? ඒක ඇද වෙච්ච නිසා හේතුව උඩ වෙච්ච නිසා හේතුව මధుරෝ ඉන්න නිසා හේතුව මොකක් වගේ එකක් පිළිබඳ ප්‍රශ්න නගන්නේ. මේක මధుරෝ ඉන්න නිසා මේක මට කියලා කියන්නේ කිසිම උදේ නිසා. නෑ උදේ කියන්නේ ඒ භාවනාකාරී අපි දැන් උඩින් ඉන්නේ. අදුදලයක් නෑනේ. අපි දැන් මෙතන සංඝයාෙන් දැද්දි උඩ හිටියොත් කියලා දෙන්නේ. ඒකයි. ඉතින් වෙනස තියෙන්නේ තමයි වැඩි වැඩි මහල්ලෙක් වැඩි විදියේ කරුකටයුතු කෙනෙක් ඉන්නදී යාගේ අවශ්‍ය නැතුව දුන්නොත් උකට අපි ඒ මනුස්සයා මොනවක්වත් කියන එකක් නැහැ. යාගේ ගුණේ තමයි තමන්ට ගැලපෙන්නේ. උසාවියේදී නඩුකාරය යනකොට තමයි ඉඳලා හිටියොත් කොහොමද ඉතින්නම් නැත්නම් යන්නේ. ඒක නඩුකාරය ඉන්න තැන ඉන්නේ. එයාට ගිහලා මේ මම හාමුදුරු කෙනෙක් මගේ ඒක කතා බැහැනම් පරිදි කියලා. ඒ නිසා අපි සමාජ නීති උල්ලංඝනය නොකරන තාක් කල් ඉවරයි. නැත්නම් උපන් දෙමක් කියලා දෙයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ ඉන්නේ දේ ඉරියව්ව නිසා තව කෙනෙකුට කරදරයක් වෙන්න බෑ. නැත්නම් තව කෙනෙකුට ඉන්දියක් වෙන්න බෑ. ඉන්දියක් වෙන්න බෑ. මේ තමන්ගේ මේ කට්ටිය ඉන්නවා කියලා තමන් දඬු කඳේ ගහ ගන්නත් එපා. ඒකට බහනා කරනත් බෑ හොඳට පහසුට පාඩු වෙනවා. ඒ නිසා තමන් විතරක් ඉන්න කාමරේ ඔය සංඝයාවද ළමයි මෙන්න මෙතන වෙන ගන්න ගිහිල්ලා එහෙම කරන්නේ බෑ නේද? මේ සංඝයාවද කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට. දැන් මේ ආයතන තුනේ ඉඳලා ඉන්න බෑ. ඒකට ඇවිල්ලා කියනවා ආසල සාන්ත මම කොහොමද? ආගන්තුකස්ස අනාපත්‍ති මේ මේ විලාණකස්ස විලංකම නිසා අවසර දෙනවා. ඒක අවසර ගත්තේ නැතුවම පාඩුවක් වෙනවා. අවසර ගත්තොත් තමයි. අවසර ගත්තොත් නීතිය සම්පාදනය වෙනවා. සමාජ නීතිය රැකෙනවා. නැතුව කරන්න බෑ නැතුණත් අපේ විලාරි කියන්න පුළුවන් මම මේ සුභහ දෙලකට වාඩි වෙලා හිටියේ මම ඉඳගෙන හිටියා. මේ විදිහ නිසා ගියොත් අන්න කෙනෙක් අවසර දෙනවා. ඒකට ඒ උසස් ප්‍රශ්නේ කණ්ඩයන් එපා ගත්තොත් අපිට කවදාකවත් පහසු ඉරියව්වක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඉරියව්වේ පහසුව දෙන්න. පිළිවෙල පහසු දෙන්න අල්ලපු ගෙදරින් අහන්න බෑ Taman ගෙනහන. ඉරියව් පහසු දෙන්නේ නැතුව වාඩි වෙන හැම කෙනාම දඬුවතේ ගහලා ඇඟට කරදර කිවිලා කරනවා. මේකේ වටිනාකමක් තියෙනවා සබාවක ඉන්නකොට සාමූහික භාවනාවක් කරනකොට අපිට විතර ඉන්න තරම් හැප පහසුකම් ගන්න බැරි වෙයි. නමුත් ඉරියව්වේ පහසුකම ගන්නවා. විතර ඉන්නකොට නම් ඇඟට හැප දෙන්න යන්න එපා. ප්‍රයෝජනෙ දාලා කරදර අඩු කරගන්න කෙරුවට තමයි. මම මන්තරණ සංඥාන්තේ අම්මතුන් මම ඉඳලා විවාහ දේශනා කරපාදී එහි ගමන් කිරීම කරතුවා නමුත් නිරජාන් සරබල් පරදාසයේදී ප්‍රතික්‍රියසම දැකිනා මේ ඔලු බාතර බඳුන පසු විවාහ දේශනා කරා ඉතුවට ඉංග්‍රීසියෙන් සක්මන් කරන්නේ අපේ විහත් පන්දරද්දී සංවාස සුදුරේ ඉතර යන සිතිවිලි වලින් මම නිර්මාණකයා කියලා මම දකින්න පුළුවන් මොකද. ඒ පරයන්ගේ තිබුණා ස්වයං වාස සිතිවිලි එන්න ගත්තා බාහිරින් එන්න ගත්තට මට මම ඉන්නවා කියන ආකාරයෙන් මගේ හිතර එන්න ගත්තා. ස්වාමීන් වහන්සේ මම මම භාවනා කරපු දෙයක් නෙමෙයි නමුත් මේක පාස් කරනවා කියන්නේ අන්තිම සදගතිය කියන්නේ මම කරන්න ගත්තා. මම ඒ අන්තිම මම ඉපදුනම ඒක අවකාශයකට ඇදී ගිහිල්ලා මාව තනි වුණා. තනි වෙලා ඒ අවකාශයේ විචාරින් ඉඳ පටන් ගෙන මාව පාළුවකේ දැම්ම. අවසානයේදී දැඩි පැහැල්ලකට පත්වනා කරුණාන්ත අවසානයේ ඒ පැහැල්ල දිගටම දවුණා නන්ද යන මුදලක්. නන්ද යන මුදලක් අධ්‍යක්ෂක නැති සිද්ධ වෙච්ච ඒක මේ වැඩේ නැවතත් සිද්ධ වුණොත් තමයි ඒකට මුණ දෙන්නේ සතුටේන්න බයෙන්ද නැත්තම් සාතරයක් මුණ දුන්නොත් මේ වැඩේ තව මට පිසුදු කර ගන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන්ද ඔය කියන අධ්‍යක්ෂණයෙන් ඔහොම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මාස මම දැන් ඒ අවස්ථාව මුලින්ම හතරම තමයි ඉතින්දී මේ සමාදන්නේ ගෙදර ගිහිල්ලත් මම භාවනා කරන්න වුණා මේ භාවනා කරනකොට තුල සිද්ධ වෙන මොහොතින් දෙතුන්තරක් වෙච්ච නිසා මගේ ප්‍රශ්න උත්තර දෙන්න දෙසී. වෙන්න වෙන්න තමයි තේරෙන එක අත්දකින්න අත්දකින්න ප්‍රශ්න විසඳෙනවා කියලාද? නැත්නම් මේ දිගින් දිගට මේක ඉන්නේ මේට වැඩිය මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ කියලා හිත එන්නේ හිර වෙන ගතිය තියෙනවා. ප්‍රශ්නෙකට මුහුණ දෙන ගතිය තියෙන ප්‍රශ්නයක් නිදහස වෙන ගතිය තියෙනවා. ඒක තමයි කරන්නේ. ඒකට මම කරන්නේ මම මගේ කෙනෙක් කරන්නේ ඒක අනුමත කරනවා. අත්දැකීම් අධිකම තියෙනවා. දුඟ දෙනෙක් හිතනවා මේ වාහන කරලා මෙච්චර කල් යනවා ප්‍රතිඵල ලබන්නේ කියලා. ඒක නිකන් නෑ. මේ අපි සංසාරේ මොනව කොල්ලා කියනවද දන්නේ නෑ. හරි තැනට මරේට වැදුනොත් ඒ තමයි පැලෙන්නේ. මරේ වරදලා ගහුවොත් කොච්චරයි කොට කොට හිටියට හරියන්නේ. ඒක නිසා භාවනා ප්‍රතිඵල ලැබීම ප්‍රශ්නයක් වෙනවා සමහරෙකුට. මම ආධුනික නිසා මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙච්ච නිසා කියලා ඒක කරන්න අපිට අයිතිවාසිකම් නෑ. ප්‍රතිඵල ලැබේවා කියලා පතන්න අයිතිවාසිකම් නෑ. මේ දෙකම තියෙන එක උත්තරය ඔක නැවත නැවත කරන්නේ. නැත්නම් කරනකොට අනිවාර්යයෙන්ම Taman තුලින් ඒ සැකදුරු වීම වෙනවා. ඒකට අපි කියන ඉවසනවා කියලා. ඒකට අපි කියනවා හතත අභ්‍යාසය ගැනුසුපතා භාවනා කිරීම කියලා. ඒක තමයි අපිට කරන්න බැරි. අපිට මේ නිතිපතා භාවනා කරන්න බැරි තරම් අපි කාලකම්. නිතිපතා භාවනා කරන බැරි තරම් අපි බැලේ. අපි තුන්දි අපිට කරගන්න බෑ මේ අපි දන්න කියන නෑදෑයෝ නිසා. එන කවුරක්වත් ඒකට කරදර කරන්න හරියක් කරදර කරන්න අපි හම්බ කරපු අස්තු විතරයි. අපිට නිදිමතා වැඩක් කරගෙන යන්න දෙන්නේ නැතුව කරදර කරන්නේ නන්නාඳුන පිළිතුරු. ප්‍රේමතෝ යායතිසෝ. අපි ප්‍රේම කරගෙන ඒකටම තමයි ඇවිල්ලා පුජෙන් දෙදී කරන්නේ. පුදුම ආතියක් නේ ඇවිස. කවුරුදන්නේ ආයෝ නෑ දැයි. පුජෙන් බොහොම ආසාවෙන් ඉන්නවා ආයෙකට කියලා පිටු වෙනකන් ඒගොල්ලෝ අපිට සතර හරසවා දෙනවා. මිනිස්සු දන්නේ නැහැ. අපි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ නේද? අපේ අපේ කාලකන්නිකම පැත්තක තියෙද නෑ ඉන්න කියන්නේ මම ඕගොල්ලෝ ඕන වැඩක් කරන්න මම දාගේ පැය 23මාරක්ම දෙන්න මේ මම පැය භාගයක් විතර පැත්ත කරනවා පස්මාන කරලා නේ මට මේ වහලෙකට වසලෙකට නැත්තම් මේ වාල්කම් කරන්න කියලා දෙන්නේ 10ට මට පොඩ්ඩක් දෙන්න විනාඩි 15 දෙන්න දෙන්නේ දෙන්නේ අවකටි වෙනියම් පැය 23කුත් හමාරක් වැඩ කරන මට පැය භාගයක් දෙන්න කියන්නේ. ඒ වගේ අසාධාරණ જાතියක් වෙනස් කරන කවුද කියන්නේ අයෝ නෑ නෑ. සත්‍යයේම අමනකම අපිට හොඳාවේ යන්නේ. මේ සංඥාව වෙලා තියෙන දාලා ඇවිල්ලා ආයෙ ඉඹ ගන්න. එතකොටත් මට තදිනවා. ඒකේ වටිනවා වගේ නේද වතුර බහැලානේ. ඔයගොල්ලෝ සම ගොඩේ දරන තමයි. වතුර බෑලා බලන්න අහන්න මේ කට්ටියගෙන් මොනවද ඉල්ලන්නේ කියලා ගෙදර යන කාර් එකක් ගන්න බැරිද? නෑ දැන් කතා කරන්න රිපෝට් එකක් කරන්න ඉතල කියලා තමයි කතා කරන්නේ. මෙතෙන් ආවයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. සතරින් දැදුමත් විසඳන්නේ. ඉල්ලන්නේ මෙතනයි. ඒ අපි අපේ තියෙන නිලදී. මොනවද අපිට අපි හම්බ කරගන්නේ. මිනිසුමකට දීලා කියන්න මම පැය 23 හමාරක් උඹලා වෙනින් වැඩ කරන මට පැය භාගයකට පැත්තකට දාලා දීපන්. ඒක බාගේ වැඩි පැය බාග කාලේ කරන්න බැරි කියලා. සම්ජී කවදාවත් වෙන්නේ සම්ජී සලුට් එක ගන්න. මුස්ලිම් මිනිස්සු කතරේ වල නෑ දැවෙනවා. අන්තිම ඉර කරලා ඉර කරලා දුරු කරනවා. ඒක දුර කරන කලයට බලන්න. ඒ දිලා නෑලේ කරා. ಭಾರತೀಯ ಊರು ಹಂಗೆ ನෑ ඒව කතා. කවදාවත් නෑ උන් අපි කරපහියත් එක අවුරුදු නැහැ. ඒ ඒසන්නේ මේ කරපු දේ නැවත නැවත කිරීම කියන දුර්ලභම පෙරදිග අධිකම කියලා හිතාගන්න ඒ ප්‍රයත්න උපේතයි. ඒ ප්‍රයත්න උපයන්න පුළුවන්. සදේ කරගන්න එතකොට දැනට අහුවෙච්ච මහදව දල කඩාන යනකොට ගොඩියක් තියෙනවා. හිතවත් වෙනකොට වැඩි අන්න ඒ වගේ තියෙනවා මේකෙන් කඩානට ගියා නම් වෙන ස්වර්ගයක් කොහොමද කරන්නේ ඉස්සල්ලාම නිර්ලපී දවසේ මට මතකයි නිර්ලම් භාවනා මධ්‍යස්ථානයේ හිටියේ සුද්ධිය. කඩි 6ක විතර උසැති ජර්මන් සුද්ධිය. ඉවසන කොට කබර ගියම දවසේ ඉස්සස් ඉන්න ඉතසෝන කොට තියෙනවා රුපියල් 20යි දාගන්න. කොට මිල තියාගන්න. මම කොහොමද දන්නේ ලියපන් බෑ ඔබ උන් දැක් කරගන්න කියලා දීලා ඊට පස්සේ මම කව සම්බෝධ වෙන කාරණාවක් කියන විවරණයට ඇයි කියන්නේ. ඉතින් ඒක සංකම මතක් වෙන වස්න ඒක නිකන් ඔය පිළිමේ තමයි මම දුර වෙනද ගන්නවා. මට මතක් වෙනවා ඒක මම අතට ලාපු දවස් ඒක කිසිදෙලි. මේ ඉස්සරහ තියෙන ආකාශය වගේ ඔබ ඒක තමයි මට කියන්න හදන්නේ. කිසිම සකස්කත් නැත ජීවිතේ. බල කඩාගෙන යන්න ඕන. දැල ඇතු වෙනකොට බෑ දැලට අහුවෙන්නේ අහුවෙන්නේ නැතුව හැර තේරෙන්නේ නැහැ. අහුවෙලා හිර වෙලා තමන්ගේ මේකේ ලබාගත් බව කියන වෙනම දෙයක් නැහැ. මේක ඔක්කොම ඉරාදායල බැරි දෙන්නේ නැතුත් මේ කුටිච්චි නෑ මේක වැඩි කතා කරනවා. ඒක ඔතන නෑ. සිද්ධ පවත ගැනීම සම්බන්ධ සම්මත ප්‍රතිභාගන නිරන්තර සංවසන ඉදෙමින් මම ප්‍රමාදී විතරහාතන සිවිරවත ගැන දැනගත්තේ ඉතිරෙන්නේ ඒ සිද්ධ පවතන සමානහස යටින් කෑ ගහනවා මට හැන්දලින් බෑනවා මාන්නයක් තිබ්බේ මාන්නය කියලා ජීවිතේදී ජීවිතේ කියලා ඉන්නේ අන්තිමට සංවාද එහෙමදී ඒ අරමුණ වලින් එකට ගැටෙනවා ස්වාමීන් වහන්සේ අඳුන ගැනීමට යන්නේ මට ඒක ගැටුවක් කියලා තිබ්බා ඊළඟ සැරේ කරන්නේ තමයි ඒක තුලිට දලගන්න දෙනවා මම ඒක දෙන්නේ කිව්වොත් දවසෙන් දෙයක් නෙවෙයිනේ දාපාර බුද්ධි විඳපු දෙයක් නේ යනෝ බලනෝ තමයි දල කඩාගෙන යන පැත්තට තියෙන දැලේ හිර වෙන පැත්තේ තියෙන ඒක ඒක ඒ බව දන්නා නම් අපි සාදු කියනවා හැබැයි තව කැරිලා නැහැ කඩාගෙන යන්න ඕන බව දන්නවා ඒ කියනවා මේකම නැවත නැවත කරන්න කරන්න ඒක බල කැවීමක් බල කැවෙනවා. Java කැවීමක් Java කැවෙනවා. අපිට මොන මනුස්සයෙක්වත් හිතන්නේ බලේ වැදුනට පස්සේ නිකන් ඇවිල්ලා ලාලු කරනවා වගේ නෙවෙයි කර්ම ඇවිල්ලා වැස්සාම තුන්නක් දුන්නා. ඒක ඕකෙම ඉන්නේ. ඔය ඔය කර්ම ගන්න එකේම ඉන්නකොට ඒ මිස්ටර් පවත්තන්න බැරික මාකට තියෙනවා. ඒ අත්දැකීම යන්න ආන්නේ ඒ වෙනකොට වැඩිපුර කාලගතව වෙනස් කරන්න එපා. කෑම බීම නෑම ඒ ටිකම කරන්න ඕකම හැප්පියක් ඉන්නේ ගැලේ. කාඩ ලෑනවා කියන්නේ. අමුතුම ධර්මතාවයකට අහු වෙන්න පටන් ගන්නවා. එක දෙයයි කරන්න තියෙන ඔය දැකීම නැවත නැවත පැමිණෙන විදිහේ නැවත නැවත වැඩි වෙන විදිහේ කරන්න ඔබ සැපට ගන්නත් එපා දුකට ගන්නත් එපා ජයග්‍රහණය කරන්නත් එපා පරාජයකට ගන්නත් එපා මාන්නයට ගන්නත් එපා අවනවන්ට ගන්නත් එපා දැන් යනවනේ වැඩි. වැඩි බාධා වෙන්නේ නැතුව යන්නේ. මෙතන කියලා අහන් දෙයක් නෑ දෙකක් අහන්නේ මේක කියලා තියෙන්නේ නිවනෙන්මයි නතර වෙන්නේ. අතරමගේ නතරයක් නෑ. අම්මාට එන අදහස් පිටු මෙතන ගන්නවා මම මේ ඇයි මාන්නයක් කියන්නේ මම තමයි දෙක එකක්වත් තමන්ගේ කියලා ගන්න එපා. ඒක ඕක දැන දෙන්නේ ගහගන්න ඕන. දුන්නේ එක්කෙනෙක්ව මම කිව්වොත් නේ තේරන්නේ. පාට හොදාකමකුත් නෑනේ ගැටුම. ඒකනම් මේ චිත්තපටියේ තියෙන්නේ මේ ප්‍රධාන නඩුව වැටෙනද මේ වැත්තක කට්ටිය ගහගන්න. ඒක අදාළ නැහැ කතාවට අදාළ නැහැ. ඒක අදාළ කරගත්තොත් චිත්තපටිය අප්සෙට් කරනවා. ඒකෙන් නුව මේ පාර යන වාහනේ කෙනාට බාරගින්නේ ගහගෙන ඉතිය කියලා ඔයා ආරකනත කරලා ගිහින් නඩු ඉස්සරහට යන්නේ නැහැ. ඒක කන්නාඩි බලන්න එපා ඉස්සර කන්නාඩි බලන්න යන්න කැතියි. දැන් ඔය යන පාර හරි. හොඳයි අපි ඉන්න. උත්තාවතාචාදී වාතා සංඝහනමරේ